නැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියෝනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපි භවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ අපිට කාලය වෙන් වෙලා තියෙන්නේ දහම් ගැටළු සඳහා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් සඳහා ඒ සඳහා ලිඛිත ප්‍රශ්න තියෙනවා අපි නිසා අරවින්දගෙන් ඉල්ලීමක් කරමු මේවා ටික සභාගත කරන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය ආනාපාන සති භාවනාව පිළිබඳ සඳහන් සූත්‍ර දේශනා පිළිබඳව කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. එසේම භාවනාවේ අප දැනට සිටින හෝ පසු කරන අවස්ථා පිළිබඳ එම දේශනා තුලින් උපදේශක් ලබාගත හැකිද? අතන මේක සුත්තමේ ඥානයට සම්බන්ධ ප්‍රශ්නයක්. භාවනා වැඩමුළුකදී අපි ඉස්සරහින් කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥානේ ඉතින් හැම සුතමේ ඥාන කියන එකට ප්‍රත්‍යක්ෂ ඥානෙත් නැහැ. හැම ප්‍රත්‍යක්ෂ ඥාන කෙනාට සුතමේ ඥානයක් නැහැ. සාසනයට අවශ්‍ය කරලා තියෙන සුතමේ ඥානයත් ප්‍රත්‍යක්ෂ ඥාන දෙකම ඇති ඇත්තෝ. ඊටාත්ම දුර්ලභයි. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ ප්‍රත්‍යක්ෂය පුළුවන් තරම් ලබන අතර ඒකට ගැළපෙන්න සුතමේ ඥානය අවශ්‍යයි. අගින් සුතමේ ඥාන තියෙන ඇත්තෝ භාවනා කරන බොහොම අඩුයි. ඒ නිසා භාවනා කරන ඇත්තට තමයි මේ වකියෝලා බලලා කොහොමද අත්දැකීමක් sannivedanaya කරන්න කියන එක. ඒක ලෝකේ තියෙන දුර්ලභම දේ. ඒකට ඔය සූත්‍රවල එහෙම ඍජු සමීකරණ මොනවත් නැහැ. විශේෂයෙන් මේ සූත්‍ර එහෙම වුණාට ඒ සූත්‍ර පිළිබඳ අපේ පැරණි ආචාර්යන් වහන්සේ රජී රචන අර්ථකතන උඟාක් වෙලාවට යොමුවක් දෙනවට වැඩිය අවුලක් ඇති කරනවා කියලා කියනවා. අර්ථකතනෙන් බලාපොරොත්තු වෙන කෙනෙකුට යොමුවක් ඇති කරා නමුත් ඒ මෙච්චරම පැහැදිලි يعني විසර දැනුම් සම්භාරයක් තියෙන අර්ථකථනේ. නමුත් එල්ලේ මානසිකාරය යොමුව නැහැ. ඒක ඇත්තටම කියන්නේ දෙන්න බැරි එකක්. ඒ නිසා සූත්‍ර වශයෙන් කියන සතිපට්ඨාන සූත්‍රය, ආනාපාන සති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, චුල රාහුලවාද සූත්‍රය, එහෙම නැත්නම් ආනාපාන සති කතා කියලා පරිසම්මිත මාර්ගයේ වෙනමම ප්‍රදේශයක් තියෙනවා. සංයුතනිකායෙත් තියෙනවා. ආනාපාන සතිය සම්බන්ධ සූත්‍ර රාශියක් තියෙනවා. හැම එකකම වගේ සරුවචනාංශේ සඳහන් කරලා තියෙනවා හිතන්න බැරි ප්‍රදේශයක් තියෙනවා විනය පිටකේ තුන්වෙනි පරාජිකාව සම්බන්ධයෙන්. තුන්වෙනි පරාජිකාව ගැන කියනකොට සරුවචනාංශේ ආනාපාන සතිය ගුණාගුණ විශාල සාකච්ඡාවක් කරනවා. ඉතින් ඒ වගේදී පෙන්වන නමුත් ගිහි උඟක් වෙලාට භවනා කරන මේ ලැබලා තියෙන මට්ටම් ගැන හරියට සලකනවා. ඒක එච්චර යොමු කරන දෙයක් නෙවෙයි. ඒක බොහොම උනන්දු කරවන්න ආශාව ඇති කරන්න කරන සෙල්ලමක්. නමුත් මේ මැනිල්ල කිරිල්ල කියන එක ਸਰුවඥ විෂයක්. අපිට අජ්ජ විෂයක් නෙවෙයි. ඒක පරිචිත්ත විඥාන ඥානෙ දන්න කෙනෙකුට කරන්න ඕන අපිට තමන්ගේ ගැන දල වශයෙන් හිතා ගන්න පුළුවන් සූත්‍ර සුත් සූත්‍ර පිළිබඳ සුත්තමේ ඥානෙ තියෙනවනේ. ඒත් විනිශ්චයකට එන්න එපයි කියලා තියෙනවා. සර්වඥාන්සිකෙන් දෙන විනිශ්චයකට එන්න එපා. මෙහෙම වෙන්න ඇති කියලා දල වශයෙන් හිතන එක කාටට කියපු ගමන් නඩුවක්. ඉවරයි. අසෝලා මෙහෙම කිව්වනේ. මොකද මිනිස්සු ඉන්නේ නිතරම කට කතා හදන. අපිටත් බෑ කට පරිසම් කරගන්න. අපි නිකමට හරි කිව්වොත් මේමයි මේමයි කියන අම්මා. අසෝලා මෙහෙම කිව්වනේ. ඉතින් පටන් අරගන්න. ඒ වගේම අපි යන්න හදනවා ආ මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි ගැන බුදුහාමුදුරු කියනවා මන්ට මංවත් කරන්නේ නැහැ ওই වැඩේ. මංවත් කාගවත් විනිශ්චය කරන්න යන්නේ මොකද මේ විනිශ්චය කිරීම මායයට අයිති වැඩක්. සාතන්ගේ වැඩක්. බුදුන් කියන්නේ හිත හදාගන්නේ විනිශ්චය නොකරන තැනට. විනිශ්චය කරපුව ගමන් අහුවෙනවා. ඒක නිසා බුදුරජාණන්ගේ මූල ධර්මය අවිරුද්ධ ප්‍රතිපදාව. ශාමීච ප්‍රතිපදාව. අරණ ප්‍රතිපදාව. අපන්නක ප්‍රතිපදාව. ඒ කියන්නේ මුන්නම දෙක විශ්ේ කරන්න එපා. අපි ਸਰබලධාරී දෙවියොත් නෙවෙයි. අපිට වාසා විශ්ේ පිටිබඳ ඔච්චර පරිචයකුත් නැහැ. විනිශ්චය නොකර ඉඳයි අපි මේ කලහ විවාද සූත්‍රයේ එතනින් ගියාම මදුපිණ්ඩික සූත්‍රය කියන මගේ වාදේ මොකද්ද? වාදයට යන්නේ නැති එක තමයි මගේ වාදේ. කාටවත් කොක්කක් දෙන්නෙත් නැහැ මාව පටලවා ගන්න. කවුරු පටලව ගත්තත් නෑ මම නෑ මට වැඩ තියෙනවා. ඕගොල්ලන්ට විනිශ්චය කරන්න ඕන නම් මනින්න ඕන නම් ඒක කාමේ. ඒක මායя. ඒක නිසා යේසුස් වහන්සේ කියලා තියෙනවා ඔබ කවුරු හරි ගැන විනිශ්චය කරන්න ගියොත් සාතන් ඔබ ගැන විනිශ්චය කරાવી කියලා. අපි ඕනම කෙනෙක් කරන විනිශ්චයකදී ආපිට කැපෙන. අපි ඒක සංස්කාරයක් කරගත්ත වෙනවා. භයානක කිසිම ලාභයක් නැති සුද්ධ පාඩුවකට අහු වෙනවා. නිසා කිසිම කෙනෙක් පිළිබඳ විනිශ්චය කරන්න කිසිම කෙනෙකුට අයිතියක් බලයක් ඇත්තේ නැති නිසා ඕල්ඩන්බර්ග් කියන මනුස්සයා මුළු ත්‍රිපිටකයම කියවලා තියලා කියලා තියෙනවා බුදුචනසි කිසිම තැනක ත්‍රිපිටකයේදී හෝ ශාසනයේදී දේශපාලන බලයක් කාටවත් දීලා නැහැ කියලා. කිසිම කෙනෙක් ගැන කිසිම කෙනෙක් විනිශ්චය කරන්න අවශ්‍යතාවයක් හෝ බලයක් හෝ බුදුහාමුදුර කාටවත් දීලා නැහැ. අයිතිවාසිකම කියන වචනේ 84000 ධර්මස්කන්ධේ කිසි තැනක පාවිච්චි කරලා නැහැ බුදුහාමුදුරුවෝ. අපි ඉතින් අයිතිවාසිකම තමයි අපිට අයිතිවාසිකම් කියන තියෙන ආසාව අතාරින්න. එච්චරයි අපිට තියෙන අයිතිවාසිකම. ඒක අයිතිවාසිකම් කියනකම් මම ධ්‍යාන වල 1 2 3 4 5 මම මාර්ගඵල වල අරකේ මේක කියන තාක් කටුවත්තක් වෙනවා. කෝල්ල ගුලියක් වඩටපත් වෙනවා කට කතාවලට මුල් වෙනවා. ඉතින් ඒක මේ ගිහියන් අතර පැවිද්දන් අතරත් නැතුව නෙවෙයි ගිහියන් අතර ටික බරපතලව තියෙනවා. භාවනා නොකරත් ඒ සහතිකේ හම්බ වෙනවා නම් ඇති. මං අසන ඉන්නේ මෙතන ඉන්නේ කියලා මොකක්ද ඔක ඇති වැඩේ Tamanට වැඩේ වෙනවා නම් එලෙස් වලින් ගැලවීම සිද්ධ වෙනවා නම් ඇතිදී ඇච්චිට දැක් ගන්න පුළුවන් වෙනවා නම් ඔක මනින්න දෙයක් නැහැ. ඒක නිසා ඒකෙදී හොඳට හෝ නරකට හෝ මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේව සත්තානුපස්සනා ක්‍රමය බොහෝම ලස්සනට විස්තර කරා. අතර බුද්ධඝෝසාචාර්යන් වහන්සේත් කිරියෝටි කරන තමයි. කිරුවට පස්සේ හැම කෙනාම ඕක මීටර එක තියාගෙන ඉන්නවා එක එක නමනේ. ඉතින් එංගලන්තෙට ගියාම තාම අනේ ශාන්ත කොහොමද මම ඉතින් මං කව මෙච්චර රට රාජ්‍ය වල ඇවිද්ද මට තාම මීටරයක් අහුන්නේ නැහැ කිසිම සුපර් මාකට් එකක මේ අර එක නා සෝවාන්ද කියලා අර හාල් මිටියට ඇනලා කුත්තු කරලා බලන කොත්තුව තියනවා දන්නවද මේ වගේ කොත්තුවක් හොයවා මම ඇවිදින්නේ මේ මේ මැනලා බලන්න බ්ලඩ් චෙක් කරලා සුගර් ලෙවල් එක බලනවා වගේ මේ සෝවන් වෙච්ච එක බලන්න. එහෙම මීටර නැහැ. මේ ළඟදී ඇවිල්ලා එක්කෙනෙක් හරියට පිරිසින්න තැන මට කිව්වා අසවලා සලහත් වෙලා ඉන්නේ එනවා අනේ ස්වාමීන් වහන්සේ කියලා වන්දනා කරලා එන්නකෝ කොච්චර වටිනවද නිකන් හම්බ වෙන්නේ කියලා. මම බොහොම ස්තුතියි තොරතුරු හම්බුනාට මට පුළුවන් වුණොත් මම යනවා. මේ මං කෝ අපි ලාංකිකයන් වශයෙන් හරියට සතුටු ලංකාවේ එක්කෙනෙක්වත් රහතන් වහන්සේලා නැහැ. හරිය ෂෝක්. අනික් රටවල් වල බුදුන් මේ කොඩි දාගෙන දඟලන්නේ අර යරහත්ලා කියලා මෙයා කියනවා, යා රහත්ලා කියලා මෙයා කියනවා. අර මාකට් මේ මේ මොනවද කියන්නේ මේ පේමන්ට් එකේ බඩු ගන්න බීඩි ගන්නවා කියලා එකක් තියෙනවා. මටත් එකක් දෙන්න, මටත් එකක් දෙන්න කියලා මිනිස්සු ඇවිල්ලා වටපිට ගහනකොට බඩු විකිනන ගතිය ඕනේ නැහැ. එහෙම මොනම දෙයක්වත් මේ ශාසනයේ ඕනේ නැහැ. එහෙම විකුණන දෙයක් නැහැ මේකේ. මේ ආනාපාන සති සූත්‍රය පිළිබඳ කියවන්නේ. කියනවා බුදුහාමර එක එක පැති වලින් පෙන්ලා දින හැටි පෙන්නාවි. ඒක කවදාකවත් අමාරුයි. එහෙම බුදුහාමර ඔක්කොටම හරියන එක උපමානයක් පෙන්ලා නැහැ. හැබැයි කියලා තියෙනවා උඹට වෙනදට වැඩිය මිනිස්සුත් එක්ක ගන්නකොට ගැටුම් අඩු නම් වෙනසට වඩා දෙයක් දිහා මුලැමැදාක බලන්න පුළුවන් නම් වෙනද යම් වෙනදට වඩා යමක ඇති හැටිය දකින්න පුළුවන් නම් ඒක දිනුවා. බෙදට අහවල් තැන කියලා කියන්න හදනකොට ඒක ආපහු වැටෙනවා. ඒක නිසා පුළුවන් තරම් මැනීම කියන්නේ අකුසලයක් බවත් ප්‍රපංචකරණයක් බවත් මාන්න කියන්නේ ඒකට බවත් මනින එකට නැතු අපේට පුරුදු වෙලා නැහැ නමුත් එනකොට ඒක අගය කරන්න එපා. ඒකට පොහොර දාන්න එපා. මේ එවිල තියෙන මැනිල්ලක් මේක අකුසලයක් වෙනවා කියලා ඒක පොඩ්ඩක් අයින් කරන එකයි පුරුදු කරගෙන යන්න ඕනේ. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙන විට පයක් ඔසවා ඉදිරියට තබන විට ඔසවන තැන සිට තබන තැන අතර තබන තැන අතරතුර පාදයේ රූප සටහන් විශාල ප්‍රමාණයක් ඇති වී නැති වී යන ලෙසක් මනසට නැගේ. මෙය පාද දෙකේම දැනේ. මෙසේ මානසිකාර වීම වරදක්ද? එසේනම් එය නැති කරගන්නේ කෙසේදයි පහදා දෙනමෙන් ඔබ වහන්සේගේ දෙපානා මැද ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පෙරුවන් සරණයි. මේදී පැති දෙකක් තගින්න ඕනේ. ඒ එක තැනක තිබුණු පාදය තව තැනකට මාරු වෙනකොට විවිධ ආකාර හරහා යන්නේ. ඒ ආකාර එක එකක් එක එකක් දකින්න දකින්න වෙලාවේදී පේනවා මේ සම්පූර්ණ චිත්‍රය චිත්‍රවලියක්. මේ සම්පූර්ණ ක්‍රියාව ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය හරහා හොඳට විස්තර සත්‍ය වෙන දෙයකට හිත යනක බලනකොට මේක පෙන්නනවා පියවරෙන් පියවර පියවරෙන් පියවර එසේ වෙන හැටි. ඉතින් ඒක ප්‍රත්‍යක්ෂයක්ද මනෝ විකාරයක්ද කියලා තේරුම් අරගත්තොත් ප්‍රත්‍යක්ෂයක් නම් ඉතින් දියුණුවක් තමයි හොඳක් තමයි. නමුත් ඒක මනෝ විකාරයක් නම් ලෙඩක් තමයි. ඉතින් මේ ප්‍රශ්න කරුට තාම විශ්වාසයක් නැහැ මේ විදිහට පේන එක මනෝ විකාරයක්ද ප්‍රත්‍යක්ෂයක්ද කියලා. ඒක ඒක සාධාරණයි. ඒ නිසා අනමෙක වැරදිද වැරදි නම් අයින් කරන්නේ කොහොමද කියලා. හරිද හරිනම් මම මොකද කරන්නේ කියන එකයි ප්‍රශ්නේ නෑ. ඒකෙන් පැහැදිලිව වෙනවා මේ ගැන සැක කරනවා කියන එක. මේක. නමුත් ඒක අවසනාවන්ත තත්ත්වයක්. මොකද තමන්ගේ ප්‍රත්‍යක්ෂය තමන්ට වෙරිෆයි කරගන්න විදියක් නෑ, චෙක් කරගන්න විදියක් නෑ. මේක ඇත්තද නැත්තද කියලා. ඒක දෙවැන්නේකින් අහනවයි කියලා කියන්නේ කවදාකවත් කරන්න බැරි දෙයක් නේ. තමන්ගේ ප්‍රත්‍යක්ෂය මේ හම්බ වෙන දේ ඉඳුරන්ට ගැටෙන ප්‍රත්‍යක්ෂ දෙයක්ද මනෝ විකාරයක්ද කියන එක තව කෙනකින් අහලා විශ්ව කරගන්න බෑ. පුළුවන් ආශයනුසිතින් සර්වඥාන්සේ වැඩ හිටියනවා. නමුත් මේක වැරද්දක් නෑ කියන්නේ මේ මේ වගේ උපකරණයක් උපමානයක් අපිට උපමාවක් දෙන්න පුළුවන්. මේගොල්ලෝ කවුරුත් වගේ දැකලාද කාටුන් චිත්‍ර. කාටුන් චිත්‍රපටි. කාටුන් චිත්‍රපටි වල ඒ සත්තුන්ගේ මිනිස්සුන්ගේ කකුල් දුවන හැටි අතපය දුවන හැටි ගන්න ඒ කාටුන් චිත්‍ර 10 15 සැර කඳින්න එපා. ඇඳලා පියවර පියවර පියවර පියවර පියවර පියවර තියෙන පුතෝ ටික ෆොටෝ අරගෙන එක පාට පෙන්නකොට අතක් කුසනවාගේ පේනවා. ඒකට අපි දන්නවා ඒ කාටුන් චිත්‍ර වැඩ කරන ඇනිමේෂන් කියන එකක් තියෙනවා. පණ තියෙන වගේ පේන්නේ හරියටම මේ ස්පීඩ් එකට කරකවනවා. නිකමට හිතන්න යන්ත්‍රයේ ඇද ඇද දුවනවා. එතකොට මොකද ඉන්නේ කාටුන් චිත්‍රේ? අත උසන එක පියවර ගානකට පේනවා. එතකොට රස නැති වෙනවා. එතකොට පේන්න තියෙන්නේ මේ රූප සටහන් ටිකක්. අර එක වේගයෙන් යනකොට වෙන්නේ පණ තියෙන විනේ කත උසනවා වගේ. ඒ වගේ තමයි සතිය දිනු වෙලා මේ ක්‍රියාවලිය යන වේගයට වැඩිය සතිය වැඩි වෙච්ච එක මම පේනවා මේ කාටුන් චිත්‍රකේ තමයි මේ කටයුතු වෙන්නේ. වෙන විදිහට කියනවා රූකඩයක් අත උසන්නේ කොහොමද? නූල ගැස්සෙනකොට ඒ වගේ තමයි මේක ඇතුලේ තියෙන මස්පිඩු තද වෙනකොට මේක ඉස්සුනාට මම උස්සනවා කියන මෝඩකමේ අපි ඉන්නේ. මේක සිද්ධ වෙන්නේ රූකඩේක නූල් සූත්‍රයෙන් අත ඉස්සෙනා වගේ තමයි. ඉතින් එතකොට පේනවා ඒ රූකඩ දැක්මක දර්ශනයේ ලස්සන වෙන්නේ නූල් සූත්‍රේ පේන්නේ නැති තාක්කල්. නූල් සූත්‍රය දැක්කොත් රූකඩයක් කියලා හිතෙනවා. ඒ නිසා කළු පාටේ නූල් දාලා තිරයට කළු කළු තිරයක් දානවා. එතකොට උඩ ඉන්න ගෙමිනියා රූකඩ නටවනකොට යට ඉන්න මිනිස් ඔක්කොම රූකඩ වලට පනා වගේ පේනවා. මේකත් ඔච්චරම රූකඩයක් තමයි. තන්නේ කර පර්ෆෙක්ට් හරියටම හදපු ලීවර් සිස්ටම් එකක් මෙංගේ තියෙනවා. ඒ ලීව සිස්ටම් එකේ යන වේගයට වැඩිය අපේ හුඟක් වෙලාවට සතිය අඩු නම් අනක් වගේ පේනවා මම වගේ පේනවා මගේ වගේ පේනවා. යවදාහරි සතිය වැඩි වෙච්ච ගමන් මේක පියවරෙන් පියවරට හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අවස්ථා රාශියකින් බව පේනවා. හරියට කාටුන් චිත්‍රයක් වගේ. හරියට රූකඩ දර්ශනයක් වගේ. එතකොට මේ රූකඩ දර්ශනයේ කාටුන් චිත්‍රයේ රූකඩ දර්ශනයේ නූල් දැක්කොත් කාටුන් චිත්‍රයේ වේගය අඩු වෙච්ච ගමන් චිත්‍රයේ රස නැති වෙනවා කියන කතාව තේරෙනවා. ඒ වගේම තමයි භාවනා කරනකොට සතිය වැඩි වෙච්ච ගමන් අපි මේ ජීවත් වෙනවා කියලා රට රඟපාන රඟපෑමනේ තියෙන සුදිය සොමිය රසය නැති වෙනවා. එතෙන්දි සැක හිතනවා මම මේ දැක්කේ මායාවක්ද ප්‍රත්‍යක්ෂයක්ද කියලා. මොකද මායාවක් තමයි මේ දෙකල් ප්‍රත්‍යක්ෂ කියලා හිතාන හිටියේ. දැන් ඇත්ත පේනකොට ඇත්ත බොරුව කියලා හිතෙනවා. මෙතෙක් කල හිටුවර වේගෙන් වැඩ කරලා අරව කෙරුවා මෙව කෙරුවා අසවල් නිර්මාණය කෙරුවා මම අසවල් දෙය කෙරුවා මෙව කෙරුවා කියලා දඟලනවා අර මේ ඒ දවස්වල පත්‍රේ විහිළුවකට දාලා තිබුණා සර් අහන මොට්ටපාලගෙන් මේ කලාවැව කිරුවේ කවුද කියලා. ඇයි සර් ඒ කාලේ හිටව බාස්ලනේ කිය. ගහනවා සර් හොඳටම. ඇයි? ඉකි කිරුවේ ධාතුතෙන් රජු පිස්සුද සර්? නාසසන රජුරෝ යන්නත් නැතුව ඇති පැත්තට මේසන් බාස්ලා ඒ කාසිට මේසන් බාස්ලා කෙරුවේ. ඒ උනට කලාව ළඟ තියෙන බෝඩ් එකේ බලන්න ධාතුසෙන් රජ විසින් කරවන ලදී කිව්වොත් අපි ඒක කිව්වේ නැත්තම් ලකුණු දෙන්නේ නැහැ. මොකද ඇත්තටම ධාතුසෙන් රජුරෝ පලාතර ගියේ නැහැ මඩ කඳුලක් ගාගෙන නැහැ. ඉතින් මොට්ට පාලේ ඒකට මොට්ට පාල වෙනවා. කලාව විසින් කරන ලදී ඒකයිට බාස්ලා. ඒක මේ ඔක්කොම කරන්නේ ධාතුන්. මම කරනවා කියලා අපි නම් කරගන්න. ඒකල මම්ම මමයා වෙලා ලොකු කරගන්න. ඒ වගේ අර අය තියෙන වෙලාව හොඳට සතියෙන් කරනවා නම් පේනවා මේවා එක එකක්. දුඹ කරේකින් බරක් බස්සනකොට කොහොමද කරන්නේ? දුඹ කරේකින් බරක් උස්සනකොට කොහොමද කරන්නේ? ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ thin slicing of time කියලා. කාලේ ඉතාම තුනිය කොටස් වලට ගන්නකොට ක්‍රියාවලිය ඉස්සල සතිය පිටුවා මේ ක්‍රියාවලිය ඔක්කොම සිද්ධ වෙන්නේ යන්ත්‍රයකින්, ලීවර් එකකින්, නූල් සූත්‍රයකින් වගේ තේරෙනවා. ඉතින් එතකොට තමයි යාට පුළුවන් වෙන්නේ හැම ක්‍රියාවකටම ඉස්සෙල්ලා චේතනාවක් එන බව. චේතනාව ආවට පස්සේ තමයි ක්‍රියාව සිද්ධ වෙන්නේ. චේතනාවට වැඩි වශයෙන් කියනවා චිත්තකිරිය වායෝ ධාතුව කියලා කියනවා. ඉතින් ක්‍රියාත්මක වෙන වායෝ ධාතුවක් තියෙන එකෙන් තමයි මේ නැමීම දිගැරීම කරන්නේ. ඉතින් මේ නැමීම දිගැරීම කෙරෙන්නේ නැහැ එහෙන් හෙඩ් ඔෆිස් එකෙන් මෙසේජ් එක එනකම්. ඒක දකින්න කවුරුත් නැහැ. අපිට මොකද අපිට සතිය නැහැ. අපි මේ කරන වැඩේටයි තන දීලා තියෙන්නේ. හොඳට සතුටුමත් වෙනකොට වෙනවා මේ ඔක්කොම රූකඩයක් වගේ මරුණාට පස්සේ ඔක්කොම තියෙනවා චිත්තකිරි වායෝ ධාතුව නෑ මොකුත් කරන්න බෑ. ඉවරයි. අංශභාගය වුණාට පස්සේ ඔක්කොම තියෙනවා. ලේත් යනවා. ස්නායුත් තියෙන නමුත් ක්‍රියාත්මක කරගන්න බෑ. ක්‍රියාත්මක කරන වෙලාවදී අපි ක්‍රියාව ධානය නෙවෙයි බලන්නේ ඒ ක්‍රියාවෙන් හැමෙන ලාභ ප්‍රයෝජන බලනකොට අපිට කවදාවත් ක්‍රියාව දැක ගන්න හෝ සතියේ වැඩපටිය දැක ගන්න බෑ දැක්කත් භාවනා කරන යෝගාවචරයේ කුණන් මේ දැකපු දේ සැක කරනවා ඒ තරමටම අපි මුලාවක ඉන්නේ අත්පනා අපිට පේන දේ අස්පනා පිටද මායාවද්ද කියන එක යෝගාවචරයට සැක පහළ වෙනවා ඉතින් ඒකට ඒවා කමඨාන් සුද්ධ කරලා සාකච්ඡා කරලා සැක දුරු කරලා දෙන්න ඕනේ. දැන් මේක තමයි හැටි මේ බලපු නිසයි මේ පේන්නේ. ඔච්චර කල් බැලුවේ නෑ ඔච්චර කල් බැලුවේ මාන්නි පොන්සක අත උස්සන්නේ කොහොමද ගාමිණි පොන්සක අත උස්සන්නේ කොහොමද කියලා නේ බලන්නේ. Taman අත උස්සනේ වදෙමේනේ අනුන්ගේ කුණු හරපනේ බල බල හිටියේ. ඉතින් ඒකට පේන්නේ නෑ. දැන් බලන්න නිසා පේනවා පේනකොට සැක හිතෙනවා. මේක මේ විදිහට මේ අනුන්ගේ ක්‍රියාකලියකින් යාන්ත්‍රිකව ක්‍රියාත්මක වෙන නූල් සූත්‍රයක් කියන එක තේරෙන්නේ. ඒ නිසා ඒ නිල්ලබ භාවනා මධ්‍යස්ථානයේදී පෝස්ටර් එකක් දාලා තිනවා උඹේ ප්‍රകൃතිය කවදාරි උඹ දැක්කොත් උඹ දුවන්න පටන් ගනී භූතෙක් දැක්කයි කියලා. අපි මේ නටන නැටුම නෑ ඇත්ත. ඇත්තේ තියෙන්නේ මේ ධාතු මනසිකාර ටිකක් නියුමැටික් සිස්ටම් එකක්, ලිවර් සිස්ටම් එකක් වැඩ. අපි කොහොමඩක්වත් කැමති නෑ ඒක කියන්නේ අපි කියන්නේ මමයි අත දිගාරින්නේ. මගේ අත. නමුත් අංශභාගය ගියාට පස්සේ දිගාරින්න කියට බලන්න. බඳින්න ගියාම සාදු සාදු අත උදෝ අඬනවා. අතට කිව්වට යන්නේ අත. මේ අතින් උස්සන්න ඕන. කොහොම කළා තමයි කතා කරන අද වෙලා හිටිනවා. එතකොට පේන ඔක්කොම දින මැෂින් එකේ අර මැසේජ් එක යන්නේ ගිය දවසේ වැඩට කියලා. තියනකම් කාමෙට මේක යොදවනවා. නැති වුණාට පස්සේ අනේ අඬන්න පටන් අර ගන්නවා. මේ අත තියෙන දැන් අත යන්නේ නැහැ කකුල තියෙන දැන් කකුල යන්නේ නැහැ කියලා ඒ ඔක්කොම තියේදී භාවනාවේදී පේනකොට යථාර්ථය පේනකොට ඒක සැක කරනවා කියන්නේ කෙලෙස් වල තියෙන ප්‍රබල භාවය. එහෙම නැත්නම් විපල්ලාස ධර්ම වල තියෙන ප්‍රබල භාවය සත්‍ය අත ගන්න පුළුවන් අත්පනා අපිට පේන දේ මේ ඒක গুপ্ত දෙයක් කියලා හිතනවා. දෝෂයක් කියන්න බෑ යෝගාවචරක ඒතුවට ඒක මේ පොඩි දරුවෙකුට කියලා දෙන්න වගේ නෑ. ඕකයි සත්‍ය. ඕක නැවත නැවත එන විදිහට කුමක් කළ යුතුද? ඒ විදිහට බලන්න නිසා මේක වළක්වන්න යන්න එපා. වැළක්වුවොත් වෙන්නේ මොකද්ද? ඇත්තට ලස්සන භාවනා පෙළ ගැහිගෙන එනකොට අපි ඒක වළක්වා වෙනවා. ඒ නිසා මේක වෙන්න පුළුවන් දෙයක් කියලායි කියන්න තියෙන්නේ. සක්මන් භාවනාවට අදාළව තවදුරටත් විස්තර කිරීමක් වශයෙන් ස්වාමීන් වහන්සේ දැන් ඔසවනවා, යවනවා, තබනවා කියන තරමටම සිහිය දියුණු වුණාට පසුව තවදුරටත් ඒ කියන දැන ඒ කියන්නේ ඒක තවවත් විමර්ශනය කරන්න පුළුවන් තත්වයට පැමිණියාම දැන් ධාතුන් වශයෙන් ඔසවනකොට ආපෝ තේජෝ වායෝ ධාතුවේ ප්‍රබල වීමත් තබනකොට පඨවි ආපෝ ධාතු වල ප්‍රබල වීමත් වශයෙන් තවදුරටත් ඇනලයිස් කරලා වගේ බලන එක සිදු කරන්න අවශ්‍යද? උත්තර දුන්නොත් මම අහුවෙනවා. ඒක නිසා මම කියනවා මෙහෙම ඔසවන යැවීම තැබීම වගේ කියලා මේකේ තුන් ආකාරයට පියවර තුනකින් බලන මට්ටමේදී එසවීම කරන වෙලාවේදී ඒ යෝගාවචර පිරිසිදු සාංශිද්ධ දැනුමක් තියෙනවා මේක යැවීම නෙවෙයි මේක තැබීම නෙවෙයි මේක එසවීමයි මගේ හිත හිතනවත් නෙවෙයි සද්ධාහනවත් නෙවෙයි වේදනාවක්වත් නෙවෙයි කියලා එතකොට මේ එසවීමේ කෘත්‍ය යැවීමේ වෙන් කළ දැනගන්න එපා එතකොට එතකොට යැවීමේ කෘත්‍ය එසවීමේ කෘත්‍ය වෙන් කළ දැනගන්න එපා එතකොට තැබීමේ කෘත්‍ය වෙන් කරන්න එපායි මේ තුනටම වම කියපු එක නෙමෙයි තුනට කඩලා තියෙන්නේ එතකොට යෝගාවචරයගේ දන්න ගොඩේ භාෂාවෙන් ඇහුවොත් මොකද්ද එසවීමයි තැබීමයි අතර වෙනස කියලා. එසවීමයි යැවීමයි අතර වෙනස කියලා කොහොමද උත්තර දෙන්නේ? මොකෙන්ද මට ඔප්පු කරලා පෙන්නන්නේ මම මේ ප්‍රායෝගිකව කතා කරන්නේ මම අද්දුතු දෙය කියලා ඔසවන ක්‍රියාවලියයි යවන ක්‍රියාවලිය අතර වෙනස මොකක් වගේද අද්දා තියෙන්නේ? එන්න නැත්නම් වෙනස දකින්නවද? ඔසවන ක්‍රියාවලිය කියන්නේ ස්වාමීන් වහන්සේ එන්න එන්න තදගතිය අඩුවීමේ ස්වභාවය. ඔව්. ඊට පස්සේ යවන එක ඒක නිකම්ම ඒක විස්තර කරන්නට දැනුම මදි. ආයි තබනවා කියන එක ස්වාමීන් වහන්සේ කායික මේ තදගතියකටපත් වීම. ඒකට ඒ තදගතිය කියලා කියන්නේ পায় පොළවේ තියෙනකොට ඇති වෙන තදද ඔසවනකොට পায়ে පොළවේ තියෙන තදේ අයින් වීමක්ද කියන්නේ. ඒකද විස්තර වෙන්නේ. පොළවෙන් පොළවෙන් පය ඔසවනකොට තද ගතිය අඩුවීමක් කියලානේ දැන් කට උත්තරේ දුන්නේ. ඒ කියන්නේ පොළවේ බර වෙලා තියෙන පය එස වෙන ගතිය. ඒක දෙකකින් අදහස් කරන්නේ. ස්වාමීන් වහන්සේ ඒක අර ධාතු වශයෙන් බිඳීමක් වශයෙන් පේන අවස්ථාවේදී එන්නෙන්න ඒක සැහැල්ලු බවටපත් වීමක්. ඒකයි මට ඕනේ මේ තද ගතිය අඩු වෙන කියන්නේ හිතේ තද ගතිය අඩු වීමක්ද පයේ පටවි ධාතුවේ තද වෙන ගතිය අඩු වීමක්ද මොකද්ද කියන්නේ ඔසවනකොට දැනෙන්නේ කෝකද? ඉතේ සහැල්ලු කොමද පයේ සහැල්ලු කොමද කියලා යහන්නේ. පයට දැනෙන දේ සෝනන්නේ. පයට දැනෙන දේ. එතකොට පයේ සහැල්ලු කියලා කියන්නේ මේ තද පොළවේ බර වෙලා බර ධර්මින් තිබුණ පය පොළවෙන් ඉස්සෙනකොට ඇති වෙන සහැල්ලුකම. ඊට පස්සේ ආයෙ තියෙනකොට තද වෙන ගතිය. ඉතින් එහෙම කියන එක හොඳයි පටවි ධාතුව කියන්නේ නැතු. පටවි ධාතුව කියපු ගමන් අපි භයානක තාක්ෂණික වචනයක් අල්ලගෙන කොටු වෙනවා. ඕනම බයියෙකුට තේරෙනවා තද වෙලා තියෙන එක ඉස්සනා තේරෙනවා ආය පොළොවේ තියෙනකොට තද වෙනවා තේරෙන. ඒකට අර බරපතල වචන පාවිච්චි කරන්න ඕනේ නැහැ. මෙනෙහි කරන්න ඕනෙත් නැහැ. මේ තද මේ බරවට තිබුණ එක බර හැල් වෙනවා තේරෙනවා. බර නැති එක බර වෙනවා තේරෙනවා. ඒ වචන හොඳටම ඇති. අර තාක්ෂණික වචන දාපු ගමන් sannivedane පටලවෙනවා. ඒ නිසා එතෙන් ගිය කෙනා ධාතු වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. මේ පේන දේවල් තවත් සමීපව තවත් උත්සන්නව සවිස්තරව පේනවනම් එච්චරයි. ඒ වෙනුවට සාමාන්‍යයෙන් කරන්නේ ඇත්තටම විසුද්ධි මාර්ගය වගේ නම් පියවර 6කට කඩ කඩ වෙනස් කරනවා තියෙනවා. මහසී ක්‍රමයේ තියෙන එක තමයි යම් කිසි කෙනෙකුට එසවීමක්, යැවීමක්, ලැබීමක් වශයෙන් මුදට සාංශුද්ධ වෙන් කර ගන්න දැන පුළුවන් නම් කිනෝ ඔසවන්න හිතෙනම ඔසවනවා, යවන්න හිතෙනවා යවනවා, තබන්න හිතෙනවා තබනවා කියලා නාම ධර්මයේ අඳුරලා ගන්න, අඳුනා ගන්න. හරි ඉස්සලා කියපු ප්‍රකාශනේ ඉතින් ඇවිල්ලා තියෙන්නේ දැන්. මේ වැඩ පිළිවෙල ගැසි ගැසි එසේ වෙනවා පේනවා. යවනවා පේනවා. එතකොට ඒ එසවීම වෙන්න නම් කලින්ම හිත විධානයක් දීලා තියන්න ඕනේ ඔසෝපං කියන. ඒක යෝගාවචරයට අල්ලන්ඩ යෝගාවචරය රූප ධර්ම පිළිබඳව එසවීමේ ওই පද තද ගති උණුසුම් ගති කම්පන ගති හොඳට තේරුණාට පස්සේ සැලකිල්ලෙන් බැලුවොත් නාම ධර්මයක් ඉස්සර වෙච්ච නිසයි මේ රූප ධර්මයේ සිද්ධ වෙන්නේ මේක නාම නිසා රූප පහළ වීමට නිදර්ශනයක්. හැබැයි ඒ දෘෂ්ටි කෝණයෙන් ඒ විදිහෙන් බැලුවේ නැත්නම් නාමය අහුවෙන්නේ නැහැ. ඒකට පොඩි තල්ලුවක් දුන්නට ප්‍රශ්නකුත් නැහැ. නාමය තමයි මේ සෙවීමේ කැමැත්ත. එසීමේ චේතනාව. ඔසවන්න හිතෙනවා. ඊට ශේෂ වෙනවා. යවන්න හිතනවා, යවෙනවා. තවන්න හිතනවා, තැවෙනවා කියලා ඒ ක්‍රියාවලිය නාම රූප දෙකක ගැට ගැහිල්ලක් තමයි තියෙන්නේ. ඒ නිසා පටවියාපෝ තේජෝ වශයෙන් වෙන් කරන්න යන්න එපා කියන එක අපි ලොකු සංසේ සඳහන් කරනවා. මොකද හේතුව ඒකෙදි එක වෙලාවෙම පටවියාපෝ තේජෝ ගොඩාක් වැඩ කරනවා මෙනේ කරන්න ගිය ගමන් සංකීර්ණ වෙනවා දරා ගන්න බැරි තරම්. ඒ නිසා ඔසවනවා කියන පොදු සම්මුතිය මෙනේ කරනවා. මෙනේ කරන ගමන් ඒක ඇතුලේ තියෙන මේ පටවියාපෝ තේජෝ ක්‍රියාවලිය විස්තර වශයෙන් බලනවා මිස මෙනේ කරන්නේ නැහැ. ඒක මූලධර්ම වශයෙන් කියන්නේ පරමාර්ථ ධර්ම මෙනෙහි කරන්න යන්න එපා. මෙනෙහි කරන්නේ සම්මුතිය විතරයි. යම් වෙලාවක සම්මුතිය කැඩුණා නම් එතන මෙනෙහි කිරීමත් හිටිනවා. හැබැයි භාවනාව යනවා. මෙනෙහි සතිය යනවා. සමාධිය යනවා මෙනෙහි කිරීම හැලෙනවා. පරමාර්ථ ධර්ම මෙනෙහි කරන්න පටන් අරගත්තොත් භාවනාව කිසිම මේ උදව්වක් වෙන්නේ නැහැ. නිකන් සාමාන්‍යයෙන් දැනගන්න පුළුවන් පරමාර්ථ ධර්ම මෙනෙහි කිරීම වැරද්දක්. මෙනෙහි කිරීම යම්තාක් අපි පාවිච්චි කරන්නේ සම්මුතිය පවතින තාක පමණයි. මම දන්නේ මම මේ දෙන උත්තරෙන් අහන ප්‍රශ්නට උත්තර ලැබෙනවා කියලා. දෙවියන් ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි බලන්න ඕනේ. තාම හැබැයි මයික් එකට කතා කරන්න දන්නේ නැහැ. ආ බර ගන්න පිටිපස්සේ ඉන්නවා. ඔසවනවා යවනවා තබනවා කියන සිද්ධි මාලාව ඇසුරෙන් නාමයක් ඉස්සර වෙනවා කියන එකක් දැනෙනවා. දැනෙනවා. ඔව්. දැන් මම අභියෝග කෙරුවොත් මේ හරස් ප්‍රශ්න වලින් කොහොමද දැනෙන්නේ කියලා? ඒකෙන් සංඝ කොහොමද ඔප්පු කරන්නේ සභාවට මේ දන්නවයි කියන්නේ? ඒ කියන්නේ කියන්න ඕනේ කියලා ඉස්සෙල් හිතනවා ස්වාමීන් කියන්න ඕනේ කියලා ඒක ඊළඟට කියන්න ඕනේ කියන එක හිතිලා තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ ඒක සමහරක් වෙලාවට දැනෙනවා එහෙම එකක් හිතුණා කියන එක. දැනෙනවනම් හොඳයි. නමුත් මට දැනගන්න ඕනේ මේක හිතේ චින්තාමය කරන ප්‍රකාශය නැද්ද අත්දකලා කරන ප්‍රකාශයක්ද කියලා දැනගන්න. ඒක කරන්න දෙන හරස්ක ප්‍රශ්න අහලම තමයි. එහෙම නැත්නම් නෑනේ මට හොතන්න මට හැම වෙලාවෙම චේතනා දැනනකොත් මට නෑ කියන්න අයිතියක් නෑ මට මට බෑනේ වෙරිෆයි කරන්න බෑනේ ඒක. මොකද යෝගාවචර හොඳටම දැනගන්න මේක මූලධර්ම වලින් පෝණ එකක් නෙවෙයි. ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්න එකක්ද කියලා ඒක ඉතින් ප්‍රශ්න කරන්නේ ගහන්න වගේ තමයි ප්‍රශ්න කරන්නේ ප්‍රශ්න කරන්නේ මේක පුළුවන් තරම් ප්‍රකෘති කරන්නයි. එහෙමත් සමහරක් වෙලාවට ස්වාමීන් වහන්සේ මේ හැම තිස්සෙම හැම වෙලාවෙම අත්දකින්න දේවල් නෙමෙයි. සමහරක් වෙලාවට හිතෙනවා මේක මොන කරදරයක්ද කියලා හිතට මේ කියන්නේ මේක මේ බුද්ධිමාලාවක් වෙනවනේ මේකත් මහ වදයන්නේ හිතට කියන එක වගේ දෙයක් කියන්නේ වෙනම හිතට පේනවා මේක මහ කරදරයන්නේ මෙයා මේ කරන්නේ කියන එක වගේ ඒක ඒක නිසාම තමයි සරුවචනාංශය ඔය මේ ද්විදා විතක්ක සූත්‍රේ විතක්ක සංඨාන සූත්‍රේ ඒක විස්තර කරනවා ටිකක් සමහරවිට තේරුම් ගන්න අමාරුයි ඒ කියනවා අසවල් තැනක ගින්නක් හටගත්තා අසවල් තැනක බෝම්බයක් පිපුරුවා කියලා. ඉතින් ඉතින් අපි දුවනවා දැන්. මේ සිද්ධියට දුවනවා. ඒකට යෝගාවචරයක් නම් කල්පනා වෙනවලු දැන් ඉතින් බෝම්බේ පුපුරලා ඉවරනේ දැන්. ඉතින් දැන් දුවලා ගිහිල්ලා මොකද මෙච්චර තියෙන මේ හදිසිය කියලා එයාට හිතනවනේ ඉතින් දිව්වත් ওই පැත්තට යන්නේ හිමීට ගියත් උරන්නේ මම මට ගැලපෙන්නේ නැහැ මෙච්චර දැඟලිල්ලක් කියලා හිමීට යන්න තීන්දුව කරනවා හිමීට යනකොට තීන්දුව කරනකොට එයා හිතනවලු දැන් මම මේ පැත්තට ගිය මිනිස්සු තව ටික කියනවනේ. ගිහිල්ලම් බලන්න ඕනේ. ඔය මිනිස්සු කියන දෙයක් අහන්න නැතයි. මම මෙතන හිටගෙන හිටියා මොකද වෙන්නේ කියලා හිතෙනවා. හිටගෙන ඉන්න හිතනවා ඉතින් ඉන්න එකේ හිටගෙන ඉන්න ඕනේ නැහැ. ඉඳගෙන ඉන්න පුළුවන්. ඉඳ ගන්න හිතනවා. ඉඳගෙන ඉන්නකොට හිතන හොඳට හැතපිලා ඉන්න ඕනේ කියලා ඒ යෝගාවචරයේ කල්පනා පේනවා මේ ශරීරය හෝ හිත හෝ වැඩියෙන් වැඩ කරන්නේ කෙලස් නිසා. ක්‍රියාකාරීත්වය වැඩි කියන්නේ කෙලස් වැඩි. යෝගාවචරය උත්සාහ කරන එක පුළුවන් තරම් සංසිද්ධ වෙන පැත්තට. තැම්පත් වෙන පැත්තට. ඒ තැම්පත් වෙන විතර කල්පනා කරනකොට තමයි හිතට වෙන දේ බලන්න තරම් ඉස්පාසුවක් හම්බෙන්නේ. හැබැයි එතකොට බලවදයක්. එතකොට මේක තනි කරව කාටුන් චිත්‍රපටයක වේගය අඩු වෙලා දුවනවා වගේ. එහෙම නැත්නම් රූකඩ නටුමක් බෙන්නවා නූල් සූත්‍රේ පේනවා. එතකොට රූකඩ දක්ව රස විඳින්න බෑ. ඒක නිසා හැම වෙලාවෙම බලන රූකඩ දක්ව රස විඳින්න නූල් නොපෙනෙන මායාවක් තියෙනවා. කාටුන් චිත්‍රපටයක් රස විඳින්න නම් අර වේගයක් තියෙනවා. මේ වේගෙන් ඉහළට යන්නත් බෑ පහළට යන්නත් බෑ. මෙන්න මේ වේගය තමයි අපි මේ සංසාරයට බැඳලා තියන්නේ. නිකන් යමක් හයියෙන් කරකිනකොට ඒකේ ගුරුත්වාකර්ෂණ මේ මොනවද කියන්නේ කේන්ද්‍රාභස කේන්ද්‍රාභිසාරීසා කේන්ද්‍රපසාරී කියලා බල දෙකක් හැදෙනවනේ. ඒ බලය හැදෙන්නේ කරගෙන වේගයට සාපේක්ෂව. කරකෙන්නේ නැත්නම් ඒ බලේ නෑ. බුදුහාමුදුරු කියන සංසාර කියන්නේ කේන්ද්‍රාභසාරී කේන්ද්‍රාභිසාරී බල දෙකක්. වේගය පොඩ්ඩක් අඩු කරපුවා ඒකට බලය කැඩෙනවා. බලේ එන්නේ මේක වේගෙත් එක්ක. ගුණ ශක්තියක් තියෙන. වේගය අඩු කරන අපිට වෙන්නේ හරි පාළු. හරි කම්මැලි. හරිම ඒකාකාරී වගේ. හරිම නීරසයි වගේ ඉතින් බබා දොයියන. එතකොට මේ නිින්ද පේන්නේ බොහෝම සැප දෙයක් වගේ. ඒ නීරසකම ඊට පුත්‍රජනසේ ඥානයක් වශයෙන් පෙන්වන නිබ්බිදා ඥාන කියලා. විපස්සනා ඥානවල ලොකුම ඥානයි. සංසාරයට යන්න නම් සංසාර ආස්වාදයක් තියෙනවා. සංසාර ආස්වාදෙ එන්නම ශීඝ්‍ර වේගයක් එක්ක. බුද්ධ ජනස කියන සංසාර ආස්වාදෙත් තිබිච්චාවයි. ඔබ නිකන් මං කිව්වට පොඩ්ඩක් වේගය අඩු කරලා බලපන්. ඒකකොට ආස්වාදයක් නෑ මල්ල කරදරයක්. කතා කරන්න වෙන එක මල කරදරයක්. ක්‍රියා කරන්න වෙන එක මල කරදරයක්. හිතට එන හිතවිල්ල පාසා ඇහැට කුණක් වැටෙනවා. මේ කවදද නතර වෙන්නේ? නතර වෙන්නේ මොකද අර ආව වේගය තියෙනවනේ. නක්ෂ කරගෙන කරගෙන යනකොට පේනවා බුදුජනසෙ මොන විදියටද මාරය කකුල් දෙක අස්සේ තිංගලා යන්නේ කියලා. මේ වේගය අඩු කිරීම තමයි එන්නමත් වේගය අඩු කරන ඉස්සල්ලාම පේන්නේ අර කතාවේ රසය නැති වෙලා යනවා. නැති වෙච්ච ගමන් බෝරින්. එපා ඒකාකාරී හරීම නීරසයි. ඉතින් ඒකට වටපිට බලපුවාම මොකට භාවනා කරනවද කියලා හිතනවා. වෙන්ද නැති වෙහසක්. ඒ නිසා ඒක පොට්ටපාද සූත්‍රයේ පැහැදිලිවම සඳහන් කරනවා මේ කාම සංඥාව නැතිලා රූප සංඥාව වෙනකොට අර කාම සංඥාවේ තියෙන විචිත්‍රත්වය වර්ණ සංකලන නැති වෙනකොට දුකක් එනවා කියන්නේ. බුදුහාම කියනවා ඔබ යෝගාවචරයක් නම් මං කියන දේ අහනෝ දුක් ප්‍රමෝදයක් විදිහට සලකපන්. ප්‍රීතියක් විදිහට සලකපන්. සතිය ප්‍රකෘති විශිෂ්ට ඥානයක් විදිහට සලකපන්. දැන් කෙලස් කැඩෙන්න පටන් ගත්තා. රසවින්දනයක් නෑ දැන්. මේකේ තියෙන වෙහෙස තේරෙන්න පටන් ගන්නවා. ඒක නිකන් අපි කියනවා නම් මේ මේ උත්සව මේක අපි උත්සව ශාලාවකට දෙනවයි කියන්නකෝ. දැන් අද හවස උත්සවය කරන්න එන කට්ටිය ආපු ගමන් ටක් ගාලා මේකේ මල් ලෙල්ලනවා, ක්‍රේප් ලෙල්ලනවා, සැරසිලි සෙල්ලම් ටිකක් තියෙනවානේ. උන් යනකොට අස්කල නෙවෙයි යන්නේ. දැන් ඊගාව දාසි ඊගාව ශාලාව දෙන්න ඉස්සෙල්ලා දැන් සේවකයන් මේක අස් කරන්න වෙනවනේ. අර මල් එනකොට තියෙන සීලාරේ තියෙන දස් කරනකොට. මල් එල්ලනකොට මේකේ ක්‍රේප් කොලයක්වත් කැඩෙන්නේ නැති විදිහට මලේ තෙල් ගාලා ලස්සනට ඒක අලවන්න කඩනකොට පොකුරු පිටින් කඩලා විසි කරන කුණු බාලේ නැද්දකින් විතරක් අතන මෙතින් කියලා මේක දාලා යනවා කියන මිසක් එකම මල අස්කරන මිනිහාක බලනකොට අය අවුස් මේ මේ ඒක ඩිස්ප්ලේ කරනකොටයි සම්පූර්ණ ක්‍රියාවලිය දෙකක් තියෙනවා ඒ නිසා භාවනා කරනකොට පේන්න හදන්නේ අරතර ලස්සන සලකපු ශාලාව තව කෙනෙකුට දෙන්න හිස්කරනද අර සරකපු ටික අයින් කරන්න ගිය දවස් තමයි තේරෙන්නේ මේ ඔක්කොම වපෑ. අස්කරන මිනිහට මල වදයක්. නමුත් සරුවචනාංශගේ නෙමෙයි සරුවචනාංශනා නෙවෙයි ඒක අටුවචන් වහන්සේ කියන්නේ නගරේ කසලසෝදකයාගේ ජොබ් එකක් තියෙනවලු ඌට වැඩියෙන් පඩි ගෙවන්නේ කසල වැඩි වෙච්ච ගානක්. normal rate එකට ගෙවනවලු හැමදාම. උත්සවයක් තිබ්බ දවසේ බාල්දි වැසිකිලි නම් වැසිකිලි පිටීලා තිබුණත් උට වැඩියෙන් ගාණක් හම්බ වෙනවනේ. එතකොට අසුචි දකින්නට උට ඕටයිම් හම්බ වෙන නිසා සතුටක් තියෙනවා. අපේ කාම සේවනයත් එච්චරම තමයි. මිනිස්සු ගොඩක් ඇවිල්ලා කක්ක කරලා ගියාම කසලසෝයකට වැඩ වැඩි නිසා පැයටෙන් කරන්න බෑ. එතකොට වැඩි වෙන හැම පැයටම ඩබල් රේට් ගෙවනවනේ. ඒසට අසුචි පිරිච්ච බාල්දිය දකින්නකොට මොකද වෙනවද? වැඩේ හරි අද නම් අද මට ඕවර් ටයිම් හම්බුණා. ඒක තමයි මේ කාම ලෝකේ වැඩියෙන් කුට්ටි කඩා ගන්න කට්ටියට ආසාවක් ඇති වෙනකොට එන ඒක මේ ඩෝපමයින් කියන එන්සයිම් එකකින් එන්නේ. ඒ එන්සයිම් එක ආවට පස්සේ මනසට සල්ලි ලැබෙනකොට දිවා රාත්‍රී වැඩ කරනවා. හරි අවදියක් ඇති වෙන. ඇත්තට මේ සල්ලි කණ්ඩත් නෙවෙයි. කණ්ඩ වෙලාවකුත් නැහැ මනියට. නමුත් මේ ගේන් එක එනකොට ලාභය එනකොට මේ කම්පැනි කරන මිනිස්සුන්ට ඒක තන්නේ ක්‍රම ඇල්කොහොල් වලින් එන ඩෝප් එකම තමයි. ඉතින් ඩෝපමයින් ටික යන්න පටන් ගත්තාම ඒ මනසට ටික නොලැබී ගියොත් වෙනදා හම්බෙන ගාන හම්බෙනකොට හරි පාළුයි. වෙනදා හම්බෙන ගාන සාමාන්‍ය රටක හතර ගුණයක් පඩි මුල. එයාට ඕනේ ඊට වැඩි කරන්න. ඒ වගේ තමයි අපිට මේ අපි මේ පුරුදු කරලා තියෙන ශරීරයේ වේගය අඩු කරනකොට අපි කතා නොකර ඉන්න කියන්නේ මේ තරහට නෙවෙයි. ක්‍රියා කරන්න යන්නත් ඒවා පුළුවන් තරම් වේගය අඩු කරලා බලන්න. ඒකට හිතේ වේගය අඩු වෙච්චට පස්සේ පුදුමාකාර ඒකාකාරීකමක්. විවිධ ක්‍රමවලින් මේක දිනු කරන්න හිත හදනවා. එතකොට වෙන්නේ දැති රෝදයක් හයියෙන් කරනකොට දැති පේන්නේ නැහැ. මේ ෆෑන් එක පෙති පේන්නේ නැහැ. පෙති පේන්න වේගය අඩු කරන්න එපා. වේගය අඩු කරනකොට ෆෑන් එකේ කෘත්‍යය සිද්ධ වෙන්නේ නැහැ. දැන් ජෙනරේටරයක් බලන්න ජෙනරේටර් නතර කරලා වෙලා පය බලන්න. ඒකෝර ජෙනරේටර් කරන්ට් එකක් එන්නේ නැහැ. අන්‍යෝග බුදුහාම කියන මේ යන්ත්‍රේ පොඩ්ඩක් නතර කරනකොට මේ යන්ත්‍රයේ තියෙන ප්‍රේමණීය ගතිය, ওই සිලිලාරේ ওই කියන සෝබනේ නැති වෙලා මේක නිකන් ලීවර යන්ත්‍රයක් වෙනවා. ඒතර මේකයි කම්පියුටරේ කොයි ඕක මොකක්වත් වෙනසක් නැහැ. ඔත්තම තද කරන මේක වැඩ කරන බුවන් කරන මේක වැඩ කරන එච්චරයි. ඒ නිසා දැන් තමයි ඔය මිනිස්සු ඔය මේ බැකෝ මැෂින් එකයි කම්පියුටර් එකයි හදලා බොත්තම් තද කරලා ගන්න කිව්ව බුදුන්සික කොහොමඩක්වත් මේක බොත්තම් මිරිකන මැෂින් එකක් තමයි. මනුස්ස ශරීරයේ තන්නේ කර ලීවර් සිස්ටම් එකක් තියෙන්නේ කවුරක්වත් කැමති නැහැ. ඉතින් ඒක පේන වෙලාවට ඉස්ලාම මතාවට පේන වෙලාවේ මේක මේ ස්විච් එක දාපුවම මෝටර එක වැඩ කරනවා වගේ මැෂින් එකක් කියලා වහා ඒකට කියන්නේ මගේ වචනේ මේ මහා පාළු මහා තනි වෙච්ච මුස්පීන්තු හැඟීමක් කියනවා. තමන් පිළිබඳව මුස්පීන්තු හැඟීමක් වෙනවා මේක කාටත් දීලා තියෙන එකම යන්ත්‍රය මේක හුදු භෞතික යන්ත්‍රයක් විතරයි. ඉස්ලාම් පේන එක තමයි මේ රූකඩ වගේ අර කැඩි කැඩි යනවා පේනවා. ඒ වගේම හැම එකක්ම චේතනාවක් එක්ක සිද්ධ වෙන්නේ. චේතනාවක් නැතුව සිද්ධ වෙන්නේ නිසා ඇස්පිල්ලම්වත් යහුවට ඇසිපිල්ලමත් එන්නේ චේතනාවම තමයි. ඒ නිසා අපිට අපි කියනවා මధుරය කියනකොට අපි දන්නේම නැතුව ගහනවායි කියලා. ඒකට මధుරය එකඟ වෙන එකක් නෑ අපි එකඟ වුණාට. එන්නේ ඉස්සෙල්ලා මේ යන්ත්‍රේ වැඩ කරලා පණිවිඩයක් ඇවිල්ලා මෙහෙන් ආරක්ෂක යන්ත්‍රය ආරසාව දීලා තමයි තට්ටුව සිද්ධ වෙන්නේ. ඒ නිසා තේරෙන්න පටන් අර ගන්න ඕනේ මේකේ ඥාන පරිමේ කමක් නැහැ. මේකේ පුහුණු නොපුහුණු ගතියක් නැහැ. මේකේ පිං අතිමැති ගන්න මේක යන්නේ චිත්ත නියාමයක් හැදෙන්නේ. අපි කැමති නෑ මේ පොදු චිත්ත නියාමයක මම වැඩ කරනවා කියන හිතන මොකද මං සුවිශේෂයි කියලා මං හිතන්නේ. නෑ නෑ එහෙම නෑ මගේ එක වෙලා තියෙන්නේ මේමයි මේමයි කියලා කියන බාන්න මොකුත් නෑ. ඔක්කොම දුවන්නේ එකම ස්ටෑන්ඩඩ් එකට නාම ධර්මයක් මං වෙච්ච රූප ධර්ම පස්සෙන් යන මනෝපොබ්බංගම මනෝමය මනෝ ශ්‍රේෂ්ඨ වෙච්ච වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් භාවනා කරනකොට මේක පේනකොට අර ප්‍රශ්න ලස්සනට කියතුනා මේක වැරදිද කියලා Tamanට සැකයක් පහළ වෙනවා. ඒ තරම්ම කෙලෙස් බලවත්. දැන් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යද්දී ආස්වාස ප්‍රාස්වාස වායු ධාරාවේ විවිධ අවස්ථා නම් දීර්ඝව ඇතුළු වී කෙටියෙන් පිටවීම කෙටිව ඇතුළු වී දීර්ඝව පිටවීම ක්‍රමයෙන් කෙටි වී ගොස් යලි දිග හුස්මක් ඇතුළු වීම ගොරෝසුවට හා සියුම්ව වැටහීම ආස්වාස්ය පටන් ගැනීම ඇතුළු වීම හා නැවතීම ප්‍රාස්වාස්ය පටන් ගැනීම පිටවීම හා නැවතීමේ දෙක අතර පරතරයක් පවතින බව මේ වායු ධාරාවද එකක් නොව කැඩි කැඩි ඇති කොටස් සමූහයක එකතුවක් බවත් ඒ හැම කොටස් දෙකක් අතරද හිඩසක් පවතින බව විටක මේ ධාරාව දූලි වැනි අංශු සමූහයක් පමණක් බව ආදි වශයෙන් වැටහි ක්‍රමයෙන් එයද ඊටාම සියුම්ව ගොස් හුස්ම නොඇතෙන තරමට සංසිඳියයි. ඒ වන විට කය පිළිබඳ කිසිදු දැනීමක් නැති අතර වෙනත් අරමුණු කෙරෙහි අවධානයක්ද නැත. සිතවිලි ඉඳ හිට ඇවිත් පාවී යනවාසේ දැනේ. සිතට ප්‍රබෝධමත් සුවයක් සැහැල්ලු බවක් දැනේ. මෙසේ තවදුරටත් ඒ ස්වභාවයේම රැඳී සිට රැඳී සිටින විට කිසිවක්ම නැතිව යම් වේලාවක් ගෙවි ඇති බව දැනෙන්නේ පසුව යලි සිතවිල්ලක් මතුවී අවධානය දැනුණු විටය මේ අදුක්කම සුඛයද එසේ යලි සිතවිලි පහළ වූ විට කිසිවක් මෙනෙහි කිරීම කළ යුතුයද නැතිනම් තවදුරටත් නිහඬවම සිටිය යුතුයද? මේක මෙච්චර විස්තර කරන්නේ නැහැ සරුවචනාංශේ. නමුත් මේ අනිජ සප්පයි සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා යෝගාචර බොහොම ශාන්ත බොහොම සුන්දර බොහොම සූක්ෂම තැනක ඉඳලා එක පාරට සද්දයක් ආපු ගමන් සද්දෙට ගිය ගමන්ම තේනවා මං හිටපු තැන සාන්තයි දැන් ගොරෝසුයි. ඉඳපු ගමන් හිතවිල්ලක් එනවා. ඒකට තේනවා මේ හිතවිල්ල ගොරෝසුයි හිටපු තැන සාන්තයි. ඉඳපු තරම් අත ගැස්සෙනවා නැත්නම් වේදනාවක් එනවා ඒ එන වේදනාව ගොරෝසුයි තිබුණ තරම් සාන්තයි කියලා යෝගාවචර තේරෙනවා තේරෙනකොට මේ ප්‍රශ්නේ අහනවා දැන් මම මොකද කරන්නේ අර අත්විචි සංඥාව ගොරෝසු සංඥාව දිගේ යනවද නැත්නම් ඊට කලින් තිබුණු සූක්ෂම සංඥාව අගය කරනවාද කියලා ඉතින් ඒකෙදී බොහොම බයපක්ෂ ක්‍රමයක් සරුවචනanse යෝජනා කරන්නේ එහෙම වෙනකොට කියන්න කියලා කියනවා මතුරන්න කියලා කියනවා ජප කරන්න කියලා කියනවා ඒතං සන්තං ඒතං පණීතං යදිදං උපේක්ඛා මේ ශාන්තේ මේ ප්‍රණීතේ එනම් අර තිබිච්ච උපේක්ෂාව හොඳයි දැන් තියෙන්නේ ගොරෝසු සංඥාව මේ ගොරෝසු සංඥාව එන්නේ ඉස්සලා තිබුණේ ඊටාම සූක්ෂම තැන ඒ නිසා දැන් මේකට නොදකින් කියන්න යන්නෙත් නැහැ එපයි කියන්න යන්නෙත් නැහැ නමුත් කියනවා අනේ අර තිබිච්ච විවේකේ හොඳයි ඒතං සන්තං ඒතම් පනීතං යදිදං උපේක්ඛා. ඒ කියන්නේ මේට ඉස්සර තියුණු උපේක්ඛා වේදනාව. දුක්ඛ වේදනා තමයි අදුක්කම සුඛ වේදනාට ඉස්සෙල්ලා එන එක. එතන ඉඳලා යෝගාවචරයේ දැන් අචේතනික සංස්කාරිකව ඔන්න හිතවිලක් ඔන්න වේදනාවක්. ඔන්න මේ සද්දයක් ආවන. එනකොටම යෝගාවචරයේ ගුරු සංඥාව ගොරෝසු වෙච්ච ගමන් අවදි වෙනවත් එක්කම සීබුද්ධිය ඇති කරනට කල්පනා නම් තිබිච්ච තැන හොඳයි කියලා. ගෙවම් කරපු තැන තිබුණු උපේක්ෂාව හොඳයි. එතකොට එයා බැගෑ වෙලා කියනවා අනේ අර තිබිච්ච සාන්ත වූ ඒ ප්‍රණීත වූ උපේක්ෂාව හොඳයි කියලා කියමනෙන් වෙන්නේ අගය කිරීමක් වෙනවා. පැහැදීමක් වෙනවා. මගේ හිත මගේ පාලනයෙන් තොරව සූක්ෂම සංඥාවක ඉඳලා ගොරෝසු සංඥාවකට ගියා. ගොරෝසු සංඥාට ගිය ගමන්ම තමයි සූක්ෂම සංඥා වැටෙන්නේ සූක්ෂම සංඥාවෙන් ඉඳදී සූක්ෂම සංඥාවක් බව තේරුම් ගන්න අපේ හිතට බෑ. ඒක තේරෙන්නේ ගැසිච්ච වෙලාවට. ඒ ගැස්සිල්ලෙන් සලකුණුකුත් පෙන්නනවා. නමුත් ඒ සලකුණ කාලකන්ණි සලකුණ. ඒ වෙනුවට කරන්න තියෙන්නේ ඊට ඉස්සෙල්ලා තිබුණු උපේක්ෂාව ඒතං සන්තං ඒතං පනීතං යදිසං උපේක්ඛා. මේක ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ආර්යයන් වහන්සේ ගැන කතා කරනකොට සඳහන් කරනවා. අපි සක්මන් කරනවා. සක්මන් කළා කෙලවරට යනකම් හොඳට සතියෙන් ගිහිල්ලා ඔන්න සක්මනේ කෙලවර නතර ඉන්නකොට පාට ලස්සන කුරුල්ලෙක් පියාඹනවා. එතන සමනලෙක් යනවා. එතන මලප්පේ. පෙනිච්චකම යෝගාවචරයට තේරෙනවා දැන් මම සක්මනේ ඔලවේ පය ගැටෙන එකේ සිපිහි 100 පීටුවන් තිබුණාට මොකද දැන් ඇහි රූපෙක සත්‍ය පිහිටියා. ඒක දැකපු ගමන් අපි ඉස්සරනම් කරන්නේ දැකපු දේ අභිනන්දනය කරන එකනේ. අනේ ලස්සන කුරුල්ලෙක් මේක නිස්සන් වනේ විතරයි ඉන්නේ. හොඳයි ෂෝක් දැකපු එක කියලා හිතෙනවානේ. නැත්නම් ලස්සන සමනලෙක් ලස්සන මලක් කියලා. නමුත් දැන් මේ යෝගාවචර විල්ලජ්ජාවක් පහළ වෙනවා. යකෝ මේ සතිය කකුල පිටාන තියෙන එක නේද මේ ඇහැට ගියේ. සමනලයට ගියේ. මලට ගියේ. රූපෙට ගියේ. එතකොට මේ යෝගාවචර හිතෙනවා අර තිබිච්ච මෙතෙන් එනකන් ගෙනාපු සතිය කායේ කාය ප්‍රසාදේ කාය විඥානයේ ත්‍රිවිත සතියක්. දැන් මෙතෙන් ආපු ගම ඇඟුම උදාහැරලා චක්කු විඥානයක් සහ චක්කු ප්‍රසාදේ හිත ලයින් එක පැන්නා. ගිය ට්‍රක් එකෙන් පැන්නා චක්කු ප්‍රසාද සහ චක්කු විඥාණයට මේට වැඩිය හොඳයි තිබිච්ච එක. දැන් මේක වුණා. මේක උනේ හිතලා නෙවෙයි. ප්‍රාර්ථනා කරලා නෙවෙයි වුණා. ඒ නිසා යෝගාවචරයට වාසි දෙකක් තියෙනවා. එකක් තමයි අර රූපේට රමණලයට මල අභිරමණය කරන්න තිබුණු අවස්ථාව කඩා ගන්න පුළුවන්. දෙක නැවත ආයෙත් ඕනේ නම් කාය ප්‍රසාදේ කාය විඥානේ පිහිටව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ යෝගාවචරය නිතරම බලන්න ඕනේ මේ කොනට යනකොට සක්මනේ මේවාගේ කැඩෙන්න අවස්ථාව තියෙනවා. ඒක මේ අභ්‍යාසයේ කොටසක්. එතෙන්දී සද්දෙට කැඩෙනවා, රූපෙට කැඩෙනවා, කැඩුණු ගමන් වැඩි දුර තරංග ගන්න ඉස්සර වෙලා වැඩි දුර ප්‍රපංච කරන්න ඉස්සරලා වැඩි දුර ඒක අභිරමණය කරන්න ඉස්සරලා කැඩෙනකොටම අල්ලගත්තොත් ආපහු පුළුවන් තමන්ගේ අයේ කකුල සතිය පිහිටවන්න සතිය පිහිටුවලා ආපහු හැරිලා යනකොටත් ඒ සතිය පවත්වන්න පුළුවන් නම් අර බාධාව හරහා පවත්වපු සතිය නිසා ඒ යෝගාවචරයාගේ සතිය විවිධාංගීකරණය වෙනවා රූප පෙනේදී සතිය පවත්වන්න ඉගෙන ගන්න. රූප දැන්න ගිහිල්ලා ආපහු ගන්න ගන්න තරහින් නෙමෙයි කරන්නේ. මොකද රූපෙට ගියේ අතුරු මාර්ගයක්නේ. එයා ඒ නිසා ධම්මපදේ ගාතාවක් තියෙනවා බුදුජන් වහන්සේ නියම රතාචාර්යවරයයි කියලා කියන්නේ පාරෙන් පැනපු රතය නැවතු පාරට ගන්න පුළුවන් මිනිහා තමයි නියම රතාචාර්යවරය කියන්නේ. බුදු රතේ නිතරම පයින්නවා යාට බෑ. අනික් මිනිහට කියනවා නිකම්ම නිකං තෝන් වැල් අල්ලන්න විතරයි ඌ දන්නේ ඌට අස්සෝ පදින්න දන්නේ. ඒ නිසා අපි සක්මන කරනකොට මොනවාරි කරනකොට යන ට්‍රැක් එකකින් හිත පිට පයින්නවා. ඒකට තරහ වෙන්න බෑ. ඒක අපේ හිතේ කඩප්පුලි ගතියේ. අපිට තියෙන දේ හිත නරක කරගන්න තු ආ දැන් බැන්නා මට ඕනනම් ආපහු ගන්න පුළුවන් නැත්තම් මේක දිගේ අභිරමණය වෙන එක දැක් ගන්න පුළුවන් කියලා ආපහු ගන්න පුළුවන් වෙනකොට ඒ යෝගාවචරය තුළ තියෙන අනේමගේ තිබිච් එක හොඳයි දැන් නොසණ්ඩාලකපට හිත පැන්නා ඒකත් මගේ මනාපට නෙවෙයි උනේ ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මේ නෙවෙයි ඒ වෙනකොට කොච්චර හොඳද අර එතෙන් වෙනකන් තිබුණේ කියලා සතිය අතන පිටව ගන්න. එතෙන් පාවිච්චි කරන යන්ත්‍රය තමයි මන්තරය තමයි ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. මේක බොහොම ලස්සනයි මේක ලියලා තියෙන තොරතුරු ටික බොහොම සාරගර්භයි. ඒක සරුවචන් වහන්සේ ඒ ආනන්ද සප්පයි සූත්‍රයේ පැහැදිලිවම සඳහන් කරලා තිනවා ගොරෝසු සංඥාව නිසා ඊට කලින් තිබුණ සියුම් සංඥාව තේරෙනවා. සියුම් සංඥාවෙන් ඉඳදී සියුම් සංඥාව තේරෙන්නේ නැහැ. ඒකට තියෙන මොනවත් නැහැ වගේ. ගොරෝසු සංඥාව වෙන්නේ මොකද? සියුම් සංඥාව ගොරෝසු වෙච්ච නිසා තේරුමක් එනවා. එතකොට එයා අර ත්‍රිවිච්ඡ සියුම් සංඥාව අගය කිරීම හරහා ගොරෝසු සංඥාවට නොමග යන්න තියෙන ඉත අඩු කරලා ආයෙත් රැක් එකට දානවා. එයා තමයි නියම රතාචාර්යවරයා. රතං භ්‍රන්තංව ධාරේ කියලා කියනවා. භ්‍රාන්ත විච රතයක්. කියන්නේ හයි ස්පීඩ් එක කියලා බ්‍රේක් ගන්නකොට එහිමේ පයින් වාහනයක් හරියට බ්‍රේක් කඩ කඩ ගහලා අල්ල ගන්නවා වගේ ඒක තමයි යෝගාවචරය කියන්නේ. එමෙතු රූප නැති තැනක ඇද්දික වහගෙන ඉන්න එක නෙමෙයි. රෝග වලට යන්න අරින්න. යන්නකොටම අල්ලන. අල්ලලි වල මේක ගියොත් නන්නත්තර වෙනවා. රසවින්දනයක් තිබුණාට මොකද නන්නත්තරන ආපහු ආපහු මේකාකාරයි. නීරසයි. නමුත් කෙලස් නැහැ. නමුත් පිරිසිදුයි. ආන්න ඒක දැනගන්න නම් මේ තිබිච්ච පිරිසිදුකම හොඳයි. ඒක නිසා ඇත්තටම බුද්ධ ශාසනය පිටු කරලා පෙන්වනවා නම් කියන්න තියෙන්නේ අකුසල් නොකර සිටීමේ හැකියාව පමණයි බුද්ධ ශාසනය කියන්නේ. සබ්බපාපස්සා කරනවා. අපි ප්‍රകൃතිය කොහොමදත් හොඳයි. ඔය කවුරු මොනවා කිව්වත් ප්‍රകൃතිය හොඳයි. ওই විකෘතිය වෙනකොට විකෘතියට අනුමත කිරීම හරහා තමයි අපි විකෘතිය සමාදන් වීම හරහා තමයි අපි අසත්පුරුෂ වෙන්නේ. විකෘතිය එන එක අපේ මන අපිට නෙමෙයි සිද්ධ වෙන්නේ. අපේ අපේ චේතනාවට නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒක කනගාටු වෙලා වැඩක් නෑ. මොකද අපිට පාලනයක් නෑ. අපිට කියන්නේ විකෘති ආපු ගිය ගමන් අසාධාරණේ අධර්මය කෙලේශය අකුසලය මගේ එකම දේ තියෙන මේ තියෙන පිරිසුදුකම රැක ගන්නවා මිසක්කා ඇහි වැඩ කරන්න ගිහිල්ලා නව නිර්මාණ කරන්න ගිහිල්ලා අනා ගන්න ගියාම අපි ලොකු සංසීන කාලේ කියනවා මේ දසරත කියන රජුරෝ ඉන්න කාලේ මිනිස්සෝ මේ ගඟක මාළුවන් ගාම විශාල කකුලෙක් අහුවෙලා තියෙනවා. ඒ තරම්ම විශාලයිලු. ඒ නිසා ඒක රාජකීය සම්මානයක් විදිහට රජුරන්ගෙන පූජා කරලා ඉතින් රජුරෝ කකුල් මස් කාවට පවද අරක්කමියා අර කකුල ඉස්සර අඬ කඩන්න නැතුව මස් ටික අරගෙන ඒ අඬ ගෙනල්ලා රජුරවන්ට තෑග්ගක් විදිහට පූජා කරාලු. ඒක පුදුම ලොකුයිලු සමබරලු ඉතා දැන් කාලේ කරන ෆයිබර් ග්ලාස් වලින් හදපු එක. රජුරෝ කතා කරලා ඇහුවලු මේ පුරোহিতයාගෙන් මේ වගේ දෙයකින් ගන්න තියෙන වැඩේ කියලා. එයා කළු මේකෙන් බෙරයක් හැදුවා නම් රජුරෝ ඉන්න රාජධානි ඔක්කොටම ඇහෙන්න ගහන්න පුළුවන් කියලා. ඉතින් රජුරෝ ප්‍රවේශමෙන් දෙපැත්ත කපලා බෙරස් දෙකක් දාලා තට්ටු කරලා බලනකොට කන්දක් උඩ ගිහිල්ලා රජුරන්ගේ රාජධානි වටේට ඇහෙන තරම් බෙරේ සද්දයිලු. ඇසිට රජුරන්ගේ බොහෝ වටින දෙයක් විදිහට භාණ්ඩගාර කරලා ඉතින් හැමදාම භාණ්ඩගාර ගිහිල්ලා රජුරවන්ට accounts පෙන්නනවා. මේ වටිනා බෙරයක් තියෙනවා. ඒක රජුරු කවල මෙච්චර වටිනා බෙරයක් නිකන් තියන්න හොඳ මේක මැණික් කොබ්බන්න ඕනේ. මැණික් කිව්වට පස්සේ තට්ටු කරපම් බුබ්බුක් ගෑවලු. ඒ වගේ තමයි අපිටත් වෙලා තියෙන්නේ මේ තියෙන එක රැක ගන්න දන්නේ නැතුව පැහි වැඩ කරන්න හදන හැබැයි ඒක ඒක අපේ ගතියක් නෙවෙයි ඒක හිතේ තියෙන පාහර ගතියක්. මේක සමාදම් වෙන්නත් එපා මේකට ගැටෙන්න යන්නත් එපා ඒකට වෙන වෙන එක වළක්වන්න බෑ. වෙච්ච ගමන් දැනගෙන ආපවර තිබුණු සාන්තියට තිබුණු උපේක්ෂාවට තිබුණු පිරිසුදුකමට තිබුණු නිර්මල තත්ත්වයටපත්කරනද කවදාක පැහි වැඩ කරන මිනිහට බෑ. අපිට කියන්න තියෙන අපේ ප්‍රകൃතිය හොඳයි. අපි ජීවිතේ මල් විහිං පල්. ඒක කාල් මාක්ස් තුමත් කිව්වා මනුෂ්‍යගේ ප්‍රകൃතිය ස්වභාවිකයි පරිසරයේ තියෙන ආර්ථික වෙනස්කම් නිසා ගැටෙනවා. බුදුජානකසේ දේශනා කරා අපසරමි දම්බික විචිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිට. මානේ හිත කාගෙත් ප්‍රභාසරයක භාවනා කරන්න ඕනේ නැහැ. මේ ආගන්තුක උපක්ලේශ සමාදන් වීම නිසා මේක කෙලසෙන්නේ කියලා. හැම ශාස්ත්‍රුන් වහන්සේලමක්ම කියලා තියෙනවා මේ ප්‍රകൃතිය හොඳයි කියලා. නමුත් අපේ හිත කැමති නෑ ඒකේ බාර ගන්න. අපේ හිත කියන නෑ නෑ නෑ මගේ අතින් අකුසල් වෙලා තියෙනවා. අර කෙලෙසේ තියෙනවා මේ කෙලෙසේ තියෙනවා කියලා ඉව සමාදන් වෙන තාක් කවදාකවත් කුසල නැගී හිටින්නේ නෑ. හැකි සංඥාව. හැකි සංඥාව නැති මිනිස්සෙක් මේ මොන જાතිකවත් හොදලා බේරන්න බෑ. ඉතින් හැකි සංඥා හිමීට ඇති කරන ක්‍රමයක් තමයි සද්ධාව දිගේ යන්න එපා, ඊරි දිගේ යන්න එපා, සමාධි දිගේ යන්න එපා, ප්‍රඥාව දිගේ යන්න එපා, මායාකාරී. සතිය දිගේ යන්න. කවදාවත් පිටකොට යන්නේ. හැබැයි කම්මැලි. නීරසයි. ඒකාකාරී. සද්ධා වගේ සිලිලාරයක් නැහැ. වීරිය වගේ වීරත්වයක් ඇති කළ දෙන්නේ නැහැ. සමාධි වගේ සෝමියක් නැහැ. ප්‍රඥා වගේ අංගෙන්නේ නැහැ. සත්‍ය මේ ඔක්කොම හදාගෙන ඉස්සරහට යනවා. ඒ නිසා හරීම අරසකාරී, හරීම නිහතමානී, හරීම ප්‍රകൃතියට ඍජු ක්‍රමයක් තමයි සතිය. නමුත් සතිය තමයි අපි අන්තිමටම පිළිගන්න චෛතසික. උත්තකම්ම අපි එක තැන කරකයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ගියවර භාවනාවට පැමිණි විට භාවනාවේදී කිහිප වරක්ම අතපය දර දඬු වී මල සිරුරක ස්වභාවය දැනුනි. ඉන්පසු නිවසට ගොස් භාවනා කරන විට දරදඬු බවක් නොදැනුණු නමුත් මනස පුරා පැහැදිලි ආලෝකයක් සමග හිස් බවක් දැනුනි. ශරීරයේ අත් දෙකත් ආ දෙකත් හැර වෙන කිසිවක් ඇති බවක් ඒ මොහොතේ නොදැනේ. මෙවර මහත් බලාපොරොත්තු ඇතුව භාවනාවට පැමිණියත් පැමිණි දින සිටම අසනීප තත්වයකින් පසුවන නිසා භාවනාව සාර්ථක කර ගැනීමට නොහැකි විය. නැවත නිවසට ගිය විට ගරු උපදේශ ලබා ගැනීම ගුරු උපදේශ ලබා ගැනීමට මාර්ගයක් නොමැති බැවින් මෙම தත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මම දැන් අපි ඊගා රිට්‍රීට් පටන් ගන්නවා 27 වෙනිදා ඉන්න යන්නේ නැතුව. අපි මේ උපදේශ පාඩුවේ නෑ ගෙදර යන්න කියලා. කටට ඕන නම් ඔය නතරලා ඉන්න එකයි තියෙන්නේ. ඕන කරලා තියෙන්නේ දලදන් උනත් කමන්නේ ගෙදර යන්න තියලා ගියාට පස්සේ මොකද කරන්න කියන එක තමයි මගෙන් අහන්නේ. මොන ගීයක් වශයෙන් යවන මම කියයි මම පැවිද්දෙක් වශයෙන් මට කියයි ගෙදර යනවා කියන්නේ කක්ක ගොඩේ තමයි. අය හොදන්න ලක්ස් ගන්න ඕනද සන්ලයිට් ගන්න ඕනද කියලා මගෙන් අහන්න එපා කක්ක උඩේ ගෑවට පස්සේ හොදන්න සබන්නේ ඕක අසුචියක් ඉතින් ඒකේ කරුමෙන් කරන්න දෙන්නේ නැතිනම් ගෙවන්න වෙනවා ගියාට පස්සේ මොකද කරන්න ඕනේ ඒක නිසා නික්කමට හරි කොනක ඉතත් තියෙන කවදද මේ කුණු කන්දලේ අතාරේ. ඉගෙන සම්බාධෝ ගරහවාතෝ රජාපත. ගිය ගෙදර සම්බාධ සහිතයි රජාපතයක් කියලා කියන්නේ කෙලෙසිච්ච දූවිලි කන්දක්. දැන් අපි පැත්තෙන් කියන කක්කවලක්. අභ්‍යවකාශයක් මේ තියෙන්නේ. මේකේ භාවනා නොකර නැත්නම් භාවනා කරලා වැරදිලා හිටියත් වැරදි නැති කියලා බලන්න. භාවනා නොකර හිටියත් ලොකු සාන්ති ඉන්න කාලේ කියනවා අර මේ සඳ ලංකාවේ උපාසක මහත්තයාට මහත් වෙන මොකක්ද බා මේ කැලේ බුදිය ගත්තත් සැපයි කියෝ. ඒක ලෙවල කියනවා හුදුවට හාන්සිලා නිදාගෙනදලා නැගිටිනකොට කැලේ පේනවනම් කොච්චර සැපද කියලා. නැගිටලා අවදි වෙන වෙලාවක පේන තියෙන කැලේ නම් නොදකින්න නොපතන මිනිස්සු දකින්න ඇති. ප්‍රේත જાතිය දකින්න වෙන්නේ නැතුව. ගස්ගල් හොඳයි, රිලව් හොඳයි. මනුස්සයා කියන සතා අම්මතර ಜಾති සතේ දකින්න මිනිස්සයාටවත් හොඳක් නැහැ. ඒ නිසා ඒකත් එක ප්‍රශ්නේ උත්තරය ඇහුවොත් මම උත්තරේ දෙන්නම්. එහෙම නැතුව ගෙදර යන්න ඕනේ කක්ක ගා ගන්න ඕනේ මගෙන් අහුවොත් රෙක්ස් උනා ගන්නද සබන් සන්ලයිට් ගන්නද කියලා ඉතින් මට කීදයි හරියන්නේ ඒක liver company එකෙන් ඇහුවා නම් කියයි ඒගොල්ලන්ගේ company ගන්න කියලා. තව company එක කොයි එකකින් ඇහුවා කක්ක ගෑවට පස්සේ නම් අමාරුයි. ඒ නිසා රිට්‍රීට් එකේ ඉන්නකොට භාවනා හරි ගියත් නැතත් මේ කවුරු හරි තම්බලා දෙන බතක් කාලා කවුරු හරි දිගාරපු ඇඳක පුදියන් ඉන්නකොට මොන ජොලියක්ද කියලා බලන්න. වෙන මොකක්වත් බෑ. බුදුරජාණන්තු ඔච්චරයි කියන්නේ මේ මේ සාමාන්‍ය ඵල සූත්‍රයේදී. රජ්‍ය සැපක් එපා. වෙන මොන මගුලක්වත් ඕනේ නැහැ. කවුරු හරි තම්බලා දෙයි ඔක ලුණු නැති උනාට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඕනේ රසමසවුල නැති උනාට කමන්නේ නැහැ. අපි මේ බුදිය ගන්න නැත අපට ඕන සිටි යහනාව නෙමෙයි. තනි ඇඳ. තනි බත් වේල. ඕකට ඇවිල්ලා බාහන වැරදිච්චාම. දැන් බාහන වැරදිච්චාම මොකෝ? මරණ වෙලාවේ මං කියන්නම් සාහතිකයටම ඔය කරන එක පිනක්වත් වැඩන්නේ මේක තමයි මතක් වෙනවා නම් මතක් වෙනවා. අපි දන් දීපුවා නෙවෙයි මතක් වෙන්නේ අනුන්ගේ බත කාලා භාවනා කරපු. අනුන් දීපු දානයක් කාලා කාලා කියන්නේ වරන්දලා කියන්නේ කියන්නේ. ඒක කොච්චර පින්න බලන්න දන් දෙනවට වෙයි. හැබැයි දන් දෙන්නේ නැතුව බත් හම්බෙන්නේ නැහැ. <laughs> කලින් දීපු නිසා වෙන්න ඇති. නමුත් ඒක බලන්නේ නැතුව දන් දුන්නට හරියන්නේ නිසා භාවනාව නෙවෙයි මෙතන මැනලා තියෙන්නේ සත් සමාධිය. මේ ප්‍රශ්න මේ කණපින්දන් තේරෙම එන්නේ මේ සමාධිය ඉස්සර කරන නිසා. සතිය නිසානේ මේ වාක්‍ය කියා ගන්න පුළුවන් මට. මට ඊයේ එදා මෙහෙම වුණා, ගෙදර ගියාට පස්සේ මෙහෙම වුණා, ආවට පස්සේ ඒක නැති වුණා. මේ සේරම සතිය තියෙන නිසා ලැබිච්ච ප්‍රයෝජනයක්. සමාධිය එමේ වෙනවා. ඒ නිසා මේ සමාධිය පිටිපස්සේ යන භාවනාවක් නම් මට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. මොකද මම ඒක නෙවෙයි ඉස්සර කරන්නේ. මම කියන්නේ සතියෙන් අපේ ජීවිතේ වෙන දේවල් පිට කෙනෙක් බලන්න වගේ ලස්සන විග්‍රහයක් කරන්න පුළුවන්. කොච්චර ලස්සනද? කොච්චර හොඳද? මේ දේ ප්‍රත්‍යක්ෂයෙන් කතා කරන්නේ බොරුවක් නෙවෙයි. ඒ නිසා ආයෙසරයක් භාවනා කරන්න දිගින් දිගට භාවනා කරලා gedara ගියත් එකයි මේකත් එකයි කියන තරට යනකම් gedara ඉන්නකොට බදා ගන්න යන්න එපා. මේක ඉන්නකොට මේක බදා ගන්න යන්නත් එපා. මේ දෙක මැදම තියෙන විවේකයේ කියන එක. මේ දෙක මැදම තියෙන හුදකලාව කියන එක. මේ දෙක මැදම තියෙන විස්රාමයේ කියන එක. ඒක මේ ගිහි ගියේ හෝ මෙහි තියෙන එකක් නෙමෙයි. ඒ විස්රාමයේ හොයාගත්තට පස්සේ කොඩි ගහයට ගියත්, ගෙන්දගම් පොළවේ හිටියත් තමයි නිතරම බලන්නේ ඒ විස්රාම වීම විතරමයි. හුදකලා වීම විතරමයි. විවේකයේ විතරමයි. ඒ ශාන්ත භාවය විතරමයි. මේතන වෙලා තියෙන මේ සාන්ත භාවයට උඩින් තියෙන සමාධිය පිටිපස්සේ ගිහිල්ලා ඒ සමාධිය නැතිවීම පරාදයක් විදියට සමාධිය ලැබීම ලාභයක් විදියට කල්පනා කරන්න ගත්තොත් සමාධිය එච්චර වග වෙන චෛතසිකයක් නෙවෙයි. කොයි වෙලාවේ නොකිය පැනලයි දන්නේ. සතිය විතරයි එකම චෛතසිකේ දරනවා. යා වග වෙනව අමාරුකදී උදව් කරන බාට ඒ නිසා සතිය නිසා තමයි සතිය දිනුවක් නිසා තමයි Taman ගැනම Taman මේ විදිහට කියන්න පුළුවන් වෙලා තියෙන එක ලොකු ගෞරවයකට සලකන්න ඕනේ. සමාධි පිටිපස්සේ යන්න ගත්තොත් ඔය වගේ බලාපොරොත්තු සුක්මින් වෙනවා. ඒ නිසා මේක කිසිම නොදියුණුකමක් හෝ පෙරදිල්ලක් නෙවෙයි. මේ තියෙද්දි ඉදිරියට යන මනුස්සයර තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ හොඳ කුසල ඡන්දයක් සහිත කැමැත්තක් තියෙන කෙනෙක් කියලා. ඒ නිසා ගෙදර ගියත් ගෙදර අල්ලන්න එපා. මෙහි ඉන්නකම් මෙතන අල්ලන්නත් එපා. ওই දෙකේදිම යට තියෙන විස්රාමයේ පොඩ්ඩක් තේරුම් ගන්න. විවේකයේ පොඩ්ඩක් තේරුම් ගන්න. උදේකලා බව තේරුම් ගන්න. ඒකල යම් ආකාරයකට හිටියොත් උදේකලා වෙනවද ඒ දේ කරන්නේ. යම් ආකාරයකට හිටියොත් තමන්ගේ හිත ප්‍රසාදයටපත් වෙනවද ඒ දේ කරන්නේ ඒක බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ. ඒක තමන් සකස් කරගන්න. ගරුතර ස්වාමින් වහන්සේ මම ටික කලක් ආනාපාන සති භාවනාව නිතර නිතර පුහුණු කරන අයෙක් මේ දැන් බොහෝ අවස්ථාවලදී පරයන්කයට වාඩි වී විනාඩි කිහිපයකින් මට හුස්ම රැල්ල නොදැනී යන අතර සිතවිලිද අඩු වී සුවයක් දැනේ. ඔළුව ඇතුළත සහ මුහුණේ යම්කිසි සුළඟක් වැනි දෙයක් කැරකි කැරකි තිබෙන බවක්ද දැනේ. සුළු ඒකාග්‍රතාවයකින් සුළු ඒකාග්‍රතාවයක් වගේද දැනේ. එහෙත් සිතවිලි වරින් වර පැමිණේ. මෙවිත හුස්ම රැල්ල නොදැනෙන බැවින් පිම්බීම හැකිලීමට සිත තැබිය යුතුයද? නැත්නම් නාසය අග්‍රයේම සිත තබාගෙන සතියෙන් සිටීමම ප්‍රමාණවත් දැයි දදැයි නොයසේ නම් මෙවන් අවස්ථාවලදී කල යුත්ත කුමක්දයි හා භාවනාව ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේදයි ඊතා ගෞරවයෙන් හා নমස්කාර පූර්වක පහදා දෙනමෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මම හිතන්නේ මේ නැවත ඇහුවට දෝෂයක් කියනෝ නෙමෙයි මේ ඇත්තට මේක විවිධ පැතිවලින් සාකච්ඡා කරලා තිබුණා අරමුණක් දීලා අරමුණ මත සතිය පවත්නකොට අරමුණේ විපරිණාමය පේනවා කියන එක බුදුහාමුදුර හොඳටම දන්න දෙයක්. ඒ විපරිණාමය මොකද්ද වෙන්නේ? පෙනෙන අරමුණ නොපෙනිය. එතකොට යෝගාවචර සිද්ධ වෙන්නේ අරමුණ පෙනෙද්දී තිබුණ සතිය අරමුණ නැති වෙලාවෙත් පවත්වන්න පුළුවන්ද කියලා බලන එකයි. අරමුණේ ගිය සතිය අනාරම්මනව පවත්වන්න පුළුවන්. නිමිත්තේ පවත්තපු සතිය අනිමිත්තේ පවත්තන්න පුළුවන් දෙක. යම් වෙලාවකට මේක කලබලයක් නැතුව නිමිත්ත තිබුණත් තිබුණත් ඇතත් සතිය තියෙනවා. අරමුණ තිබුණත් නැතත් සතිය තියෙනවා කිව්වොත් ඒ නොසැලෙන ගතිය හරහා අනිමිත්ත සතිය මතින් අනිමිත්ත සමාධියක් හැදෙනවා. අනාරම්මන සතිය තියෙනවා අනාරම්මන සමාධියක් හැදෙනවා. එතකොට අපි නිමිත්තෙන් ස්වාධීන වෙනවා. නිමිත්තෙන් විශ්‍රාම ලබනවා. නිමිත්තෙන් වෙන්වීමක් ලබනවා. එතකොට අපිට අරමුණ නැතුව උනත් නිමිත්තක් නැතුණා සතිය පවත්වන්න පුළුවන්. දැන් මේ දෙක අතර මැද මේ යෝගාවචරය ඉන්නේ අනිමිත්තට ගියාම වෙන නිමිත්තක් දාන්න ඕනද කියලා අහනවා බිම්බි මහකිලින් වගේ. ඒ කියන්නේ යාට විශ්වාසයක් නැහැ නිමිත්තක් නැතුව සතිය පවත්වන්න පුළුවන්ද කියලා. වෙලා තියෙනවා සතිය පවත්තලා තියෙනවා නමුත් ඒකට මේ අනදර කරලා පිම්බි බැකිලිම ගන්න නැත්නම් හයිය හුස්ම ගන්න හදන නැත්නම් ඇස්සරිනවා ඒ ඔක්කොගෙම කරන්න හදන්නේ අර අනිමිත්‍ය සතිය පැවැත්වීම කියන સંદર્ભේ තේරුම් ගත නැති කම නිසා අහලා නැති නිසා. දන්නේ නැති නිසා. නමුත් ਸਰුවචනංශي පැහැදිලිවම පෙන්වන නිමිත්‍ය සතිය පවත්වනට පස්සේ අනිමිත්‍ය සතිය පවත්වන්න පුළුවන්. අර අරමුණේ සතිය පවත්වපුවම අරමුණ ගෙවුනට පස්සේ අනාරම්මන සතිය පවත්වනවා. මෙතකොට නිකන් රන්වේගෙ දිගේ ගිය හසයන්තරාව පොළවේ පොළවෙන් ස්ථිතිය ලැබලා අන්තිමට වාතයට නගිනවනේ. ඒ වාතේ නගිනකොට ඇතුළේ ඉන්න තියෙනවා පොළවේ දඩ දඩ දඩ දඩ දඩ කරලා ඒක පාරට ආහසට යනවා මොන යකාටද පුළුවන් උනේ මේ ඉච්චර ලොකු යකඩ යන්ත්‍රයක් කිලෝ ලක්ෂ දෙකක් ෆයිව් ස්ටාර් ප්ලේන් එකක් කිලෝ ලක්ෂ දෙකක් වාතයේ ට්‍රස්ට් එක ගන්න පුළුවන් වෙයි කියලා කාටද හිතන්න පුළුවන් දැන් අවුරුදු 200යි ඕවල් රයිට් ඉල්බර්ට් රයිට් දෙන්න ආශයන්තරාව කුඩට යවලා අවුරුදු 200කට පස්සේ තමයි ඥානানন্দ සංස්කෘණ රයිට් සහෝදරෝ රයිට් බව තේරෙන්නේ. ඉතින් මොකෙක්වත් පිටු වෙන යකඩ පුළුවන් වෙයි කියලා අහසේ හිටවන. එංගලන්තයට එහෙම ගියා නම් අපි රිට්‍රීට් කරන තැන අහුඩ බලනකොට වලාකුළු පේන්නේ අහස අහස යන්ත්‍රාවලින් ගිය දුම් විතරයි තියෙන්නේ. හැම වෙලාවෙම අහස යන්ත්‍රාව ඒ තරම් පරිසරය කෙලසිලා තියෙන්නේ. ඒ දුමෙම වැහිලා තියෙන. ඉතින් දැන් බලනකොට මේ අහසේ පොළවේ ගිය යන්ත්‍රයක් මේ අහසට උස්සනවා කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. ඒ වගේ තමයි මේ පටවි මේ මේ රූප ධර්ම මත ගත්ත සමාධිය රූප ධර්ම මත ගත්ත සතිය අරූපී ද්‍රව්‍ය මතට උස්සනවා කියන එක රූපේ ඉන්න කෙනාට තේරෙන්නේ නැහැ. නමුත් ඒක වේගයක් යන්න ඕනේ තත් හැඩේ පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ වෙනස් කරලා වැඩිච්චාම මේට උස්ස. හැබැයි මේ වෙලාව හොඳට මතක තියාගන්න ඔක්කොම පරිතද කරගන්න ඕනේ. Cabin crew come to the place tighten your belts කියලා කැප්ටන් දෙනවා අනක් ඒ වෙලාවෙදී නටුව ප්ලේන් එක සම්පූර්ණ අප්සෙට් ඒක තමයි අමන්නතුරුදායකම වෙලාව ප්ලේන් එකේ ඒ ට්‍රස්ට් එක දීලා ගන්න වෙලාවදී හරියට සමබර වෙන්න ඕනේ. කැප්ටන්ට සීරු දෙනාම අන ඒ කෝ කැප්ටන්වත් පැත්තක. එයා අතට අර ගන්නවා මීටර 100ක් උඩට ගියාට පස්සේ තමයි කැප්ටන්ට බලය තියෙන්නේ. ඕක ඕටෝ පයිලට් ඉඳන්. නැත්තම් කෝ කැප්ටන්ට දෙන්නේ. එතකම් කැප්ටන් නැති තියෙන්නේ. ඉතින් ඒ ටිකේදී බුදුහාමුදුරුවෝ කියනවා උඹලා මං ගැන විශ්වාසයේ කැප්ටන් කෙනෙක් විදිහට ගනි. ඒකල මේ අනිමිත්ත ගිය සමාජයට අනිමිත්තට යන්න අරපන්. පොළවේ ගත්ත සමවර භාවයේ වාතය ගන්න පුළුවන්. ඒ බුදුජානනාථගේ ලෝක විග්‍රහය හැටියට බුදුජානනාථ කියන්නේ වාතයේ ජලයේ පිටලා තියෙන ජලයේ ඝනේ පිටලා තියෙනවා කියන එක. දැන් අපිට භෞතික විද්‍යාවට උගන්වන්නේ ඝනේ මත ජලය ජලයේ මත වාතය කියනවා. සම්පූර්ණ බුදුහාමුදුරුවෝ කියන මුළු විශ්වෙම තියෙන වාතය. ඒකේ භූවර්ධ ගෝලේ මතයි ජලාර්ධ ගෝලේ මතයි භූවර්ධ ගෝලේ තියෙන්නේ. තන්නේ කරන අනිත් පැත්තනේ. අපි කොච්චර සලකනද අයිසෙක් නිව්ටන්ට බුදුහාමුදුරන්ට වැඩි. අර භෞතික විද්‍යාව නීති තුන හොයාගත්ත මිනිහා. බුදුහාමිට කලින් කියපු එක තාම අයිසෙක් නිව්ටන්ට පස්සේ අයින්ස්ටයින් ඇවිල්ලා අයින්ස්ටයින්ගේ පප්පත් දැන් බුදුහාමුදුරුව අදාන. ලොකු රවුමක් ගිහිතා. ඒ නිසා මුදුවට මතක තියාගන්න නිමිත්තේ නිමිති කියන්නේ රූප ධර්මයක්. ඒකේ ගත්ත සමාජයේ වේගයක් ගන්න ඕනේ. ජවයක් ගත්තට පස්සේ ඉබේම අනිමිත්තට යනවා. නැත්නම් අනාරම්මන වෙනවා. එතෙන්දී ප්‍රතිසද කරගන්නවා. එතෙන්දී හිතන්න මේ සැක කරන්න එපා. වටපිට හැලා බලන්න එපා. ආනපනෙට පිම්බි මැකිලිම දාන්න යන්න එපා. අනිච්ච දුක්ඛම් මෙනෙහි කරන්න යන්න එපා. රට ව්‍යාපෝතේ දුක මෙනෙහි කරන්න යන්න එපා. කීසා ලෝමානකා දන්ත මෙනෙහි කරන්න හරි හැම එකකින්ම වෙන්නේ ප්ලේන් එකට සම්බරභාවය නැති වෙනවා. අර ගෙවිගෙන යන නිමිත්තට හේම ගෙවෙන්න දුන්නාට පස්සේ මීටර් 100ක් උඩ ගියාට පස්සේ ඕගලන්න ඕනේ නම් කීසා ලෝමානකා දන්ත කරන්න. ඊට පස්සේ ඕනනම් අනිච්චන් දුක්ඛං අනත්තං කරන්න. ඊට පස්සේ ඕනනම් ධාතු මනසික ඕන සෙල්ලමක් කරන්න මීටර් 100ක් ඉස්සුවාට පස්සේ. මොනවා නොකිරුවත් ඒ වෙලාව වැඩේ හරි. ඒ නිසා මෙතන බොහොම වැදගත් සම්දිස්ථානය භාවනාවේදී හැබැයි සංදිස්ථානයේ යෝගාසන එක සැරයක් වෙලා බෑ. ඉඳගන්නේ ඉඳගන්න පරියන්කේ වෙනවනම් හැම පරියන්කක්ම සාර්ථකයි. එතෙන්ට එනකම්ම කවදාකවත් භාවනා කරපු නැති කෙනෙක් විදිහට වැඩ කරන්න. ආධුනික හිතකින් වැඩ කරන්න. මෙතෙන් ආවට පස්සේ තේරුම් ගන්න ඕන දැන් හරි. දැන් මම පොළවේ නෙවෙයි ඉන්නේ. දැන් වාතයේ තියෙන්නේ. ඒක ඇතුලේ ඊට පස්සේ මම දැන් ඇවිද්දට මොනවා කරුවොත් ප්ලේන් එකට මොකුත් වෙන්නේ නැහැ. ඉතින් අර හැමදාම අර මීටර් 100ක් උස්සනකම් යෝගාවචරය ඉතින් එතකන් මේකේ පාලනේ අතර ගන්න ඕන කැප්ටන් කෙනෙක් වගේ ඊට පස්සේ පුළුවන් ඕන දෙයක් වෙන්න ඇති. ඒ නිසා ආයේ මොනම දෙයක්වත් බිම්බි පැකිලිම දාන්න යන්නත් එපා. මේක විය හැක්කක් මේක වෙලා තියෙන්නේ සමාදාන් වෙන එක විතරයි කරන්න. මේ වෙච්ච දේ ඒක ජයසිරි මංගලම් කියලා යන්න අරන එකයි තියෙන්නේ. හරිම අමාරු දේ උතෙන්ද නිකන් ඉන්නේ. මට තද කරගන්න හරි අමාරුයි. ඒ මේ වාහනේ යනකොට දැන් පරිත්‍යාග කරන්න තියෙනවනේ. ඉතින් අර මේ හාමුදුර කෙනෙක් කොඩි හාමුදුර කෙනෙක් ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේදී මේ කොඩි හාමුදුර උපහාමුදුර තියලා පටිය දැම්මලු. තද්ද වෙලා ගලවල දැම්ම ගලවල දබයි මේක මාව බැඳලා ගෙනියන්න ඕන කියන්නේ මට බයන්නේ කියලා. ඉතින් කොඩි හාමුදුර කළා මේක මේ රටේ නීතියක් කියලා. එහෙම නීති කොළොන්ද ලොකු හාමුදුර එහෙම පටියෙන්ින් බැඳිනවද කියලා. අනේ පටිය ගලවන යනකොට ඩොලර් 100ක් දඩ ගැවුවා. දැන් ලොකු හාමුදුරන්ට තට්ටු. ටික වේලාවක් ගිහිල්ලා ස්ටේෂන් එකේ ඉන්න වෙලාවේ ලොකු අම්රු කියලා ගැහුවලු කියලා පාරක් අග්ගලාවල දඩ ගැහුවලු. උඩියාසන් කිවලු ගෙව්වට කමක් නැහැ නම ලංකාවට ගිහිල්ලා කියන්නේ නැතු ඉම කිවලු දෙන්නම. දෙන්නම කොටුනේ. ඉතින්සයි පටිසද කරන වෙලාවේ පටිසද කරන්න ඕන වෙ එහෙම නැත්නම් පයින් යන එකයි තියෙන්නේ. පයින් ගියට දඩ ගන්නෑ. ඒක යන්න ඕන නම් ඒ පටිගත කරගන්න. මේ වගේ තමයි මේ භාවනාවේදී මේක උස්සන වෙලාවේදී නාම ධර්ම රූප ධර්ම ගෙවෙන වෙලාවේදී අනිවාර්යෙන් පටිගත කරන්න ඕනේ. ඒ වෙලාවේදී කල්පනාවට ඥාන කල්පනාවට යන්න දෙන්න එපා. සැක කරන්න යන්න එපා. ඇස්සරින්න යන්න එපා. ජීවිත පූජා කරන්න, කාය පූජා කරන්න මේ යන දෙයට යන්න ආරින්. තමයි හොඳට පේනවා. ගත්ත අරමුණ ගෙවෙන බා. එච්චර තමයි ලකුණු. ඒ නැත්නම් ප්ලේන් එකේ ඉන්න කෙනාට පේනවා වේගෙන් පොළොව පිටිපස්සට ඇදිලා ඇදිලා ගිහලා එකපාරටම හැප්පිලි නැතුව යනවා. නැති ලෙවල් එහෙම නිකන් උස්සන්න පටන් ගන්නවා තේරෙනවා. ඉතින් ඒවට තේරුම් ගන්න තියෙන කැප්ටන් හොඳ එක. මිනිහගේ වැඩි මිනිහා කරනවා මට තියෙන්නේ බලහින්න එක විතරයි. අපිට බැරි බලහින්න බැරි කම තියෙනවා. අච්චර ලස්සන බුදුහාමුදුරුවෝ කමේ දීලා භාවනා යනකොට අපි ඒක මේ මේ අත ගන්න හදනවා හසුරවන්න හදනවා. එහෙම කෙරුවා ගොඩාක් කල් යනවා. එනිසා මේ විස්තරය හොඳයි, වෙලා තියෙන එක හොඳයි. ඒකට හේමම පදම් වෙන්න, සිද්ධි වෙන්න, වශී වෙන්න දෙන්න හැම පරියන්කේදීම මේක වෙන්න වගේ බලාගන්න. ඊට පස්සේ තමයි තේරෙන්නේ මේක බොහොම සිම්පල් වැඩක්. එච්චරම බරපතල දෙයක් නෙවෙයි. පළවෙනි සැරේ තමයි අමාරුව තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපාන ආනාපාන සති භාවනාවට වාඩි වෙන්නේ මා දැන් මෙතන යන අදහසනි. එවිට කිසිම සිතුවිල්ලක් නැතිව අදවතේ ගැස්ම පමණක් වේගයෙන් දැනේ. මෙසේ වීමට හේතුව මාහට පහදා දෙනුමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමේ ධර්ම සරණ. අදවතේ ගැස්ම නතර වුණොත් විතරක් දොස්තර නෝන කෙනෙකුට කතා කරන්න. එච්චරයි මට කියන්න සීරි. ඉන්නවා දොස්තර නෝනලා ඉන්න කාට හරි ඒක නතර වුණොත් අපි බලමු. අදවසේ ගැස්ම තියෙනවා නම් මමත් බේරිලා යත් බේරිලා. يعني පණ තියනවා කියන එකයි කියන්න තියෙන්නේ. අනික සියලුම කාරණා නතර වෙලා තියෙනවා පණ තියෙනවා අනේ කොච්චර වටිනවද කෙලස් නැති චිත්තක්ෂණයක් පණ දින වෙලාවක් කොච්චරයි ලෝකේ තියෙන්නේ වෙන මොකක්වත් නැහැ කියලා කියන්නේ තියෙන හරියක් කෙලස් දැන් කෙලස් නැහැ පණ තියෙන කොච්චර වටින මේක පහදා දෙන්න පුළුවන් දොස්තර නෝනාගේ ඉන්න හින්දා නැති වුණා නම් මම කියන්න වෙනවා එහෙනම් ඉතින් අපි දොස්තර කෙනෙක් ගිනල්ලා බලමු නහටව බැරි වෙලා හරි හදවතත් නතර වුණොත් එහෙම මොකද වෙන්නේ કෘතිම සෝතනේ දෙන්න වෙනවා. ඒ නිසා මේ කෙලෙස් නැති වෙච්චාම පුදුම බයක් නේ තියෙන්නේ. අපිට මේ මේ බරු ටික නැති වෙච්චාම සැහැල්ලු වෙච්චාම පුදුමාකාර කලබගැනියක් තියෙනවා. ඒක පහදලා දීලම ඉවරයක් නෑ. මොකද මේ අසුචියේ හිටපු ඌරට පිරිසුදු පොලොක ඉන්නම බෑ. ඌරු ඇති කරනකොට මේ වගේ පොලොක ඌර හැදුවොත් ඌට රත්හිනතාවය හැදෙනවා. උන්ගේ ලේවල හිමොග්ලොබින් නැති වෙනවා. කුණු බස් පස් ටිකක් ගෙනත් දාවුවට පස්සේ දවස් දෙකකින් ආයෙලේ එනවා. අර කුණු වලට ගැහුවේ නැතුව උන්ට හරියන්නේ නැහැ. ඒ නිසා ඌරු හදනකොට කොටුවක් නැල්ල කොටුවට මේ පරණ පස් ටිකක් ගෙනත් දාපුවම ඒක ගන්නට ඒකේ තියෙන බැක්ටීරියා එක තමයි ඌ හැදෙලා තියෙන්නේ. ඒ නිසා පිරිසුදු පොළවේ ඉන්න බෑ. ඒ නිසා අපිත් සංසාරේ කිලෝරක් නැති කසල කොටක ඉඳලා කොයි වෙලාවක හරි හිත ඒ කෙලෙස් අඩු වෙනකොට හරි පාළි. හරි තනි. හරි සැක. හරි අනිශ්චිත භාවයක් ඇති වෙනවා. මේ මට පහදලා දෙන්නේ කියනවා. මෙන්න මොකක්ද අර තිබුණු මම දැන් මෙතන නැති වෙනවා. අර ගත්ත චිත්තක්ෂණ නැති වෙනවා. මේක hina වෙන දෙයක් නෙවෙයි. මේක ලක්ෂ කෝටි වාරයක් වුණත් Tamand මේක තේරුම් ගන්නවා කියන එක ලේසි නෑ. මේක හදන්න නම් අමාරු නෑ. මේක උපයලා දෙන්න අමාරු නෑ. මේක රකින්නයි අමාරු. මොකද අපි හිතලා තියෙන භාවනා කියලා වෙන මොකක්ද ඒක. අපි කුසලතාවය කියලා හිතාන තියෙන වෙන එකක්. පින් කියලා හිතාන තියෙන වෙන එකක්. මේ දේවල් අයින් කිරීමයි බුදුහාමුදුරන්ගේ ක්‍රමේ තියෙන තාක් තියෙන කෙලෙස් අයින් කිරීමයි කරන්න ඕන කියන එක තේරුම් ගන්නකොට අපිට ඉස්සෙන්නේ නිකන් බංකොලොත් වීමක් අතීතිමුණ දෙයක් නැතිවීමක් වගේ ඒ නිසා අපිට භාවනා කරනකොට හරියන්නේ නැහැ කියන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ හරියට මේක හරි දේ බව දන්නේ නැතිකම ඒ කියන්නේ විමුක්තanti විමුක්තമിതി ඥානanti පජානාති කියලා බුදුජානක කියන විමුක්ත වුණාට මම විමුක්ත වුණා කියන ඥානය කොච්චර දෝ පහළ නොවෙන්න ඉඩ විමුක්ත වුණාට විමුක්ත වෙච්ච බව දන්නේ නැහැ. ඒකේ විමුක්ත නොවුණා හා සමානයි. නිසා විමුක්ති වෙච්ච වෙලාවේ විමුක්ත වුණා කියලා දන්නවනම් ටක් ගාලා ක්ලේම් එකක් දාන්න පුළුවන්. දැම්මේ නැත්තම් දෙන්නේ නැහැ. දැන් ක්‍රිකට් එක යනකොට අම්පයි ක්වෙස්චන් කරුවේ නැත්නම් අවුට් එක දෙන්නේ නැහැ. අවුට් කරලා බෑ. ආ කියලා ටක් ගාලා අම්පයිට කතා කරන්න මොකද කියන්නේ? අවුට්. ක්වෙස්චන් කරුවේ නැත්නම් අවුට් එක දෙන්නේ. ඉන්සා මේ වෙලාවේ හරියටම විමුක්තන්ට විමුක්තമിതി ඥානති පජානාති විමුක්ති වෙන්නත් ඕනේ මම විමුක්ත වුණා විමුක්ත වුණා කියලා 100ට 100ක් නැතුණොත් මේ කෙලෙස් අඩු වුණා නම් අඩු වෙච්ච බව දන්නවනම් එයාට ඒක බුද්ධිය ලැබෙනවා ඒක ක්ලේම් කරේ නැත්නම් එතන දන්නේ නැත්නම් අන්ධයාගේ පහේ මණික් කලක් හැප්පුණාගේ ඌට ගණනක් නැහැ. මේක මණිකක්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා අපිට සුතුමි ඥාන ඕනේ. පළවෙනි ප්‍රශ්නේත් මම කිව්වේ ඒකයි. අව බොහෝමත්ම කලාතුරකින් තමයි මේ භාවනාමය ඥාන සහ සුතුමි ඥාන දෙක අතිනත ගන්න. ඒ වෙච්ච දවසට බුදුන් දැක්කා වගේ, ධර්ම දැක්කා වගේ, සංඝය දැක්කා වගේ සතුටක් ඇති වෙන ඒක වෙන්නේ වෙන වෙලාවකට. භාවනා කරන වෙලාවෙත් නෙවෙයි, දෙක ගැළපීම වෙන්නේ බණක් අහන වෙලාවට වෙන්න පුළුවන්. නමුත් අර දෙක තිබිලා ගැළපීම තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ ධර්ම සාකච්ඡා ඉතාමත්ම වැදගත්. එහෙම නැත්නම් මේ ඔලසම්බුලේ පදම කියන එක තියලා එකක් තියෙනවා. කොච්චර දුර්විෂ්ටිමත් කොච්චර කහපිටු අරමන්ති වුණත් හරියට ඒ ටික වෙලාවට වැටුණොත් මේ පදමේන්නේ. පදම වෙනම දෙයක්, තුරුමිරිස් වෙනම එකක්. දුර්මිනිච්ච උනට හැම කෙනාට පදම හරියන්නේ. ඒ නිසා සාකච්ඡාව හැම වෙලාවෙම අපි අපේක්ෂා කරන්න ඕනේ. ඒකට මේ ප්‍රශ්නාන ආන ප්‍රශ්න මොඩයි කියලා පහත් කළ සලකන්න නරකයි. මොකද අවබෝධ කෙරුවට පස්සේ තමයි තේරෙන්නේ මේකේ තියෙන අමාරුකම. ඉතින් මම හිතන්නේ අපි පැය භාග පැය කාලක් විතර වැඩි පිටත් වෙලා වැඩගෙන තියෙනවා. පැයකොත් විනාඩි 15ක විතර කාලයක් අරගෙන අපි මෙතෙන්ද විනාඩි 45ක් විතර ගන්නවා සක්මන් භාවනාවට. ඊට පස්සේ අපි තුනට රැස් වෙනවා නැවත පරියන්කයකට. සමුහ භාවනාවට ශිළු දිනාටම තෙරුවන් සරණයි.